අපි අද සාකච්ඡා කළා ඉන්දිකටම සබ්බාසව සූත්‍රයේන සියලු ආශ්‍රව ධර්මතා සංවර කරගන්න පරයය ක්‍රමවේදය මොකක්ද කියන එක. ඒ ආශ්‍රව ධර්මතා සියල්ලක්ම එක තැනකින් එක විදිහට සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් විවිධ ස්ථානවල සංවර කරගන්න ගත යුතු විවිධ උපක්‍රම පිළිබඳවයි නැතිනම් ක්‍රම හතක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඇතර මේ ක්‍රම හතක් නේ ක්‍රම ඉල. ක්‍රම හතක් කියන්නේ හත තුළ ක්‍රම අටක් තියෙනවා. ඇයි අපි සාකච්ඡාත්මකකොට හැම වෙලාවකදීම ඒක මාර්ග සත්‍යයට අදාළව සහ මාර්ගයට අදාළව කතා කරා. මාර්ගයේ තුල ක්‍රම හතරකට බෙදන්න පුළුවන්කම තියෙනවා. මාර්ග සත්‍යය තුළ එක කර්මයක් තුළ අපිට ඇතුළත වෙන්න තියෙනවා. ඒකවල මාර්ග සත්‍ය තුළ මේ අපි කතා කරලා තියෙන පොදුවේ එකම තැනකින් එකම ලක්ෂණයකින් ඒකේ භාවනා පහක් අත්බල කොටස තමයි අපි කතා කරේ. නැත්නම් අපි නිතරම කරන කොටස ගැන භාවනාවෙන් පහකලේ ක්ලාස්වල කොටස අපි කවුරුත් දන්න අඳුන කොටස අනිත් දේවල් ගැන අවධානයක් නැති වුණත් අපි අවධානය වැඩිපුරම යොමු කරලා තියෙන කොටස. එතකොට මොකද ජීවිතයේ අනිත් දේවල් ටිකට යොදන්නේ නැහැ අපි ඉස්සෙල්ලම හිත පැත්තකින් වැඩි අවධානයක් යොමු කරලම පටන් ගන්නේ භාවනාවකින් නැතිනම් ප්‍රතිපදාව පටන් ගන්නෙම පැත්තකින් නෙවෙයි. එතකොට ජීවිතයේ අනිත් පැත්තකින් අපේ ප්‍රතිපදාව අතහැරිලා තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මම ප්‍රායෝගික භාවනා කරනකොට ආමුදුරුවන්ට මතක් කරන කාරණයක් තමයි ඉඳගෙන භාවනා කරනවා කියන එක ගොඩක් වෙලාවට දර්ශකමට වැඩි ටිකක් දුර්වලකමක් කියලා. අපේ දැක්මේ ටික වෙනස් නේ. ඒ කියන්නේ ඉඳගෙන භාවනා කරන එක අපිට තේරෙන්නේ භාවනාව රූපේ. අපි මනින්නේ භාවනාව කියන එක රූපේ තුල. මේක නම් භාවනා කරන කෙනෙක්. කොහොමද භාවනාව කරනන්නේ? ඉඳගෙන ඉන්න පැත්තට වෙලා. ඇස් දෙක තියාගෙන ඉඳගෙන ඉන්නවා නැත්නම් ඒ ශරීරය සක්මන් කරනවා. ඒක නිසා අපි භාවනාව කරනන්නේ ඒ තුල. ඉතින් අපේ දැනුම ටිකක් වෙනස් භාවනාව ගැන. නමුත් ඇත්තම දේ තමයි ජීවිතේම භාවනාවක් වෙන්න ඕන එක. ඉඳගෙන භාවනා කරන එක ටිකක් දුර්වලයි කියන්නේ ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ යුද්ධයට සූදානම් වෙනවා මිසක යුද්ධ කරනවා නෙමෙයි. අපි දර්ශනය වැඩක් කරනකොට ජීවිතේ ප්‍රායෝගිකව කටයුතු කරනකොට සිහිය පවත්වන්න. ඒ පවත්තන දර්ශ නැති නිසා අපි අරමුණු සංසිඳව සිඳව බලනවා කියලා කොහොමද අපේ සිත කොහොමද අපේ සිහිය දියුණු කරගන්න උත්සාහවත් වෙන්නේ කියලා. ඒක නිසා ඔන්න ඉඳගෙන භාවනා කරලා හිත එකඟ වෙනකොට අපහු වැඩ කටයුතු කරන්න යනකොට හිත වැටෙනවා. ඊට පස්සේ දැන් ආයෙත් උත්සාහවත් වෙනවා ඉඳගෙන. දැන් හිතගෙන නැත්නම් අපි අනිත් ඉරියව් තුළ කටයුතු කරන්න යනකොට අපේ සිහිය පිළිහිලා සිහිය වැඩිලා. ඒ කියන්නේ අපි දුර්වලයි. ඉඳගෙන නැගිටින්නේ භාවනාව විමට දාලා එතනින් යන්නේ භාවනාව පහළට. එතකොට වැඩක් වෙලා නැහැ අපි කොච්චර කරා. ඒ නිසා භාවනාවෙන් පහළ යුතු ආශ්‍රව කොටස ගැන කතා කරනකොට අපිට භවනාවෙන් පහකල යුතු ආශ්‍රව කොටස ජීවිතේ හැම අංගයකටම යෙදුණු කොටසක් වෙන්න ඕනේ. එතන තව විදිහකින් කියනවා නම් භවනාවෙන් පහකල යුතු ආශ්‍රව ටික ගැන කතා කරනකොට අපි මුළු සබ්බාශ්‍රව සූත්‍රයේම කතා කරගත්ත පරයයන් ටික එක තැනකින් අපිට හසුරලා තියෙනවා. සබ්බාශ්‍රව සූත්‍රයේ අපි කතා කරපු සියලු පරිහාරයන් ටික අපිට එක තැනකින් හසු වෙලා තියෙන්න ඕනේ. අපි ගිය සැරේ කතා කළා සති සම්බෝධියන්ගේ සතිය වර්ධනය කර. ඒ තුන අපි කතා කරන්නේ සති සංවරය. සති සංවරය තුළ තමයි ඉන්ද්‍රිය සංවරයත් ඇතිලා තියෙන්නේ. එතකොට තව සංවර ලෝකේ තියෙනවා. තව සංවර වෙන්න තැන් තියෙනවා. තව තියෙන ඥාන සංවරය කියලා එකක්. ඒ තමයි අපි නුවණින් දැනගෙන ඉන්නේ. ඒකට කියනවා ඥාන සංවරය ප්‍රඥාවෙන් සිද්ධනවා. සති සංවරයෙන් දැනුම් බෝලේ ගුලම් කිරුණු දැනුම් බෝලේ වතුර අස්ල බාගෙන ඉන්නා වගේ සති සංවරයෙන් මාර්ගයේ පැත්තෙන් සිද්ධෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සති සංවරයෙන් අපිට පුළුවන්කම තියෙනවා වස්සග්ග පරිණාම කොට වඩනකොට නිවන දක්වා වඩන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒකේ සති සංවේදයන්ගේ වැඩෙන්නේ හැම වෙලාවකදීම වස්තක පරිණාමකට වඩනකොට තම කාරණා ටිකුත් එක්ක. හොඳට තේරුම් ගත යුතුයි. නිවනට නැඹුරු වූ සති සංවේදයන්ගේ නැහැ එක පැත්තකින් බැලුවොත්. නිවනට නැඹුරු වූ සති සංවේදයන්ගේ නැහැ එක පැත්තකින් බැලුවොත්. මොන පැත්තෙන් බැලුවොත් ධර්ම විචේ සම්බොජ්ජංගේ නැති වුණොත් ඒ සති සම්බොජ්ජංගේ නිවනට නැඹුරු වූවක් කොට පනවන්න පුළුවන් වේද? ධර්ම විචේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ ධර්මතාවයන් ගැන ඇති නුවණ. පංච පාදානස්කන්ධය ගැන බලනවා, බලනවා. වඩනකොට උදේවගේ ඥානයක් අපිට ඇති වෙනවා පංච පාදානස්කන්ධයේදී පංච පාදානස්කන්ධය ගැන මෙනෙහි කරන මෙනෙහි කිරීම ධර්මවිචේ සම්බෝධියගේ ඇති. ඒ තුන යම් සිහිය පවතිනවා නම් ඒ සිහියට කියනවා සති සම්බෝධියගේ. දැන් නිවන් දකින්න හේතුන සති සම්බෝධියගේ කොහොමද නිවනට හේතු වෙන්නේ? නිකම්මද ධර්මවිචේ සම්බෝධියගේ නිසාද? ධම්මවිචේ සම්ප්‍රදාය නිසා. ඔතෙන්දම ගලවන්න අපි ඉන්නේ කතා කරපු මහා චත්තාරීශ සූත්‍රය. මහා චත්තාරීශ සූත්‍රයේ පැහැදිලි කරලා අපි සම්මා දිට්ඨි කුබ්බංගමා හොති. සම්මා දිට්ඨිය තමයි පෙරටුව යන්නේ ඊට පස්සේ සම්මා වායාම සම්මා සතිය. සම්මා දිට්ඨියෙන් දකින දේ ගැන යම් උත්සාහයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයයි ඒ තුළ පවතින යම් සිහියක් තියෙනවා නම් ඒක සම්මා සතියයි. එතකොට දැන් මේ කරලා තියෙන මොකක්ද අපි ධර්ම විචය සම්වේජ්ජන්ගේ වඩලා තියෙන සම්මා දිට්ඨිය තුල. දැන් සති සම්වේජ්ජන්ගේ වැඩිවට ප්‍රමාණවත් නැහැ. දැන් වඩන්න වෙනවා මොකද්ද? ධර්ම විචය සම්වේජ්ජන්ගේ. එතකොට ඒකට කියනවා ඥාන සංවරය කියලා. එදා වැඩිම සති සංවරය අපි අවගේ වර්ධී දවසේ ඉගෙන ගත්තේ අද තියෙන්නේ ඥාන සංවරය. නුවණින් දැනගෙන සංවර වෙන එක. ඒකට නුවණින් දැනගෙන සංවර වෙනකොට බොහොම පරිස්සමෙන් නුවණින් දැනගෙන සංවර වෙන්න ඕනේ. නුවණ කියන එක දෙකට බෙදන්න පුළුවන්කම තියෙනවා. මොකන්ද? ලෞකික ඥානය සහ ලෝකෝත්තර ඥානය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය මොකද්ද? අත්තිමාතා අත්තිපිතා අත්තිසුඛ දුක්ඛ කම්මාන පලන්නේපාකෝ අත්තියයන් ලෝකෝ අත්තිපරලෝකෝ අම්මා තාත්තා ඉන්නවා මෙලෝ පරලෝ තියෙනවා කුසලයේ අකුසලයේ තියෙනවා දුන් දී විපාක තියෙනවා ලෝකයේ ධර්ම අවබෝධ කරගෙන ප්‍රකාශ කරන සමහර බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහට කර්මයේ කර්මඵලය අදාළ නුවණට කියනවා ලෞකික සම්මාදිටිය. ඒක තමයි ලෝකයේ පිට කුසල කරන්න උදව් වෙන්නේ. හොඳ නරක තේරුම් ගන්න උදව් වෙන්නේ. යහපත අයහපත තේරුම් ගන්න උදව් වෙන්නේ. ඒ ඔක්කොම පුද්ගල භාවයෙන් මත හැබැයි. ඒ ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය අපිට වඩන්න පුළුවන් සම තියෙනවා කොයි තැන දක්වාද? සතර සතිපට්ඨානයේ දක්වා. සතර සතිපට්ඨානයේ දක්වා අපිට වඩන්න පුළුවන්කම තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය. එතකොට සතර සතිපට්ඨානයේ දක්වා ලෞකික සම්මාදිට්ඨිය වැඩෙනකොට දන් දෙන තැන ඉඳලා සිල් රකින්න තැන ඉඳලා මේ හැම දෙයක්ම මාර්ගයට අදාළ කොටස්. මාර්ගයට එක බැඳිලා තියෙනවා. ඒක නිසා දැන් අපිට තියෙන බෑ දෘෂ්ටි මේවා තින් මේවා කුසල පින සසරටයි කුසලයේ නිවනටයි ඒක නිසා පින් කරන්න එපා කුසල කරන්න. ඒක නිසා ඒබඳු පැනවීමක් අපිට තියෙන බෑ. සබ්බපාපසාකරණ කුසලස්ස සම්පදාය කියලා පැනෙන්නේ ඒක නිසා කුසලයේ මේකයි පින මේකයි පින නෙමේ වටින්නේ කුසලයේ වටින්නේ කියන තැනකින් පනවන්න බෑ. ඒ කුසලයේ තියෙන්නේ පිහිටා සිටින්නේ පුද්ගල භාවයේ මත වෙන නිසා. ඒක නිසා හැම වෙලාවකදීම මම අද කරපු පාඩම තමයි කියන්නේ කල්කාරයේදී හැම වෙලාවකදීම දුක්ඛ සත්‍යය එතන මාර්ග සත්‍යය ඇති වෙන්නේ. එතකොට දුක්ඛ සත්‍යය මාර්ග සත්‍යය එක තැනකින් පනවන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකදී මේ ඉන්න භූමිය තුළ ලෞකික සම්මා දිට්ඨිය තුළ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පනවන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම ධම්මවිචේ සම්බෝධියන්ගේ කියලා කියන්නේ දහම් කර්ම පිළිබඳව විශේෂ නොවනින් යුක්තව පිරික්සන බව. විෂය අවිෂයන විෂයෝ අවිෂයෝ කියලා කියන්නේ ප්‍රඥාවෙන් විමසන බව. විශේෂ නොවන ලක්ෂණය. නැවත නැවත විමසන ගතිය. එතකොට මේ නැවත නැවත විමසන ගතිය හරි වටිනවා ධර්ම මානසිකාරයකට. ඒ වටින්නේ නැවත නැවත විමසන එක කොටස් දෙකකින් දෙන්නන්න පුළුවන්. එකක් පුද්ගල භාවයේ තුල විමසන එක අනෙක් විමසීම පුද්ගල භාවයේ නැති වෙන විදිහට විමසීම. කාටවත් පහසුවේ පුද්ගල භාවයේ තුල විමසන එක ගන්න. ඒ නිසා පුද්ගල භාවයේ තුල විමසනයක් අධිහා අපි බැලුවොත් අපිට ගන්න පුළුවන් ඊයේ කතා කරපු කොටස් ටික මම පහු සතර සතිපට්ඨානේ කායानुපස්සනාව අරගත්තොත් කායानुපස්සනාව තුල විග්‍රහ කරනවා කයේ කයම බලමින් වාසය කරන බව දැන් ඒක නුවණින් පිළිසනවා නුවණින් විමසනවා නුවණින් විමසන යාට ඒ වැඩෙන්නේ ධම්මවිචයේ සම්බෝධියන්ගේ ලෞකිකව. ධර්මයේ සම්බෝධියන්ගේ ලෞකිකව ලැබෙන්නේ. අපි කිව්වොත් ඊයේ දවසේ අපි මතක් කළා සම්බෝධියන්ගේ නැත්නම් බෝධියන්ගේ භාවනා මේ ශාසනය විතරක් තියෙන භාවනා නෙමෙයි. මේ ශාසනයේ බාහිරවත් තියෙනවා. බොජ්ජංග සම්මිතිය අටි සූත්‍ර වගේ සූත්‍රාගෙන බලනකොට මේ සූත්‍රවල දකින්න තියෙන දේවල් තමයි ආමතුරු පිරිසක් පින්න පාතට යනවා. කල්වැඩි නිසා අනිත් තීර්ථකාරණයකට මේ විදිහට එකක් දහමක් කතා කරන්න කියලා ගියා. අන්න තීර්ථකාරාමයට ගියාට පස්සේ මේ අන්නේ තීර්ථකී වහනවා ශ්‍රමණකවත් ගෞතමයන් වහන්සේ බොජ්ජංග භාවනාව කරනවා. මෙන්න මේ බොජ්ජංග ටික. අපි අපේ ශ්‍රාවකයන්ට බොජ්ජංග භාවනාව කරනවා මෙන්න මේ බොජ්ජංග ටික. එහිලා සමරබවත් ගෞතමයන් වහන්සේගේ අපේ තියෙන වෙනස මොකක්ද කියලා අහනවා. දැන් ඇයි ඒ අහන්නේ? ඒ අය ගොවිතැන් භාවනා කරපු නිසා. කලේ නැත්තම් අහන්න පුළුවන්ද? ඒක නිසා ඒ අයගේ තුලත් බොජ්ජංග භාවනාව තිබුණා. ඒ අය බොජ්ජංග භාවනාව තිබුණ නිසා ඒ අය එක ඒකට මේ ශාසනයේ තියෙන බොජ්ජංග භාවනාවේ වෙනස මොකක්ද කියලා දැන් ඒ බොජ්ජංග භාවනා කරා කියලා එයාට නිවන් දකින්න පුළුවන් නේද? එයාට නිවන් දක්වා දකින්න පුළුවන් නේ නෑ. ඒ බොජ්ජංග භාවනාව කොටස් දෙකකින් පෙන්වන්න පුළුවන් එකයි. ලෞකික සම්මා දිට්ඨිය තුල පවතින බොජ්ජංග භාවනාව හැම වෙලාවකදීම මේ ශාසනයෙන් බාහිරව දකින්න පුළුවන්කම තියෙනවා. ලෞකික ශාසනය ලෞකික සම්මා දිට්ඨිය තුල පිළිපදලා කෙනෙක් මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන කෙනාට පුළුවන්කම තියෙනවා ඇතිදී නැති බව සංකල්ප. ඔගොල්ලෝ ගෙදරට බොහෝම කැමතියි. ඒක නිසා කැමැති gederin මිදෙන්න අවශ්‍ය නිසා ඔයගොල්ලෝ බලනවා gedera කියන තැන තියෙන මොනවද? සතර මහා ධාතුව පිටින්නේ. අටේ ධාතුවටද මම කැමති ආපෝ ධාතුවටද කැමති තේජෝ ධාතුවටද කැමති වායෝ ධාතුවටද කැමති. උළු ගැන ටිකටද කැමති උනේ, ගඩොල් කැටි ටිකටද, සිමෙන්ති ටිකටද, වැලි ටිකටද කැමති උනේ. මේ කැලි ටිකටද. දැන් මේ එකකටවත් කැමති නොවන නම් මේ කැමැත්ත හදාගත්තේ කොතනදයි කියලා එතන යථා ස්වභාවය මෙහි කරනවා. එහෙම නැත්නම් දෙතිස් කුණප කොටාසයේ මෙහි කරනවා කොහොමද දෙතිස් කුණප කොටාසයක් විදිහට මේ රූපය තුල තියෙන යථාර්ථයේ සෙස්ලෝමීය දර්ශනමස්නහව ඇට ඇට නිදුළු වගේ ධර්ම කොටස් ටිකක් තමයි කියන්නේ කියලා ඒ කොටස් විශේෂයෙන් වශයෙන් මෙහි කරලා බලනවා. ඒ අනුපස්සනාව එයාට වැඩෙනවා ලෞකිකව සම්මා දිට්ඨිය පුරුදු කරනවා. එතකොට ඔබේ වඩන විදර්ශනාවේ ධම්මවිචේ සම්පෝච්ඡන්ගේ ලෞකිකව වැඩෙනවා. කොහොමද? මම ඊළඟට කියන පංච පාදනස්කන්ධය කියලා හදාගෙන විදර්ශනා කරනවා කියන්නේ මේකයි රූපස්කන්ධ ලක්ෂණය මේකයි වේදනාස්කන්ධ ලක්ෂණය මේකයි සංඥාස්කන්ධ ලක්ෂණය මේකයි සංඛාරස්කන්ධ ලක්ෂණය මේකයි විඥානස්කන්ධ ලක්ෂණය දැන් මහා ගැඹුරු ධර්මපරියායන්ගේ කොටස් ඉගෙන ගන්නවා කොටස් බලනවා දැන් මේ ඔක්කොම මොකද ලෞකික සම්බන්ධීත්වය තුළ නැතිනම් ධර්ම විචේ සම්බොජ්ජන්ගේ ලෞකිකව වෙනවා ඒ තමන්ගේ ජීවිතේ නෙමෙයි හම්බෙලා තියෙන්නේ ජීවිතේ තව එකක් ඉගෙන ගන්න දේ තව එකක්. ඒකෝට මේ ඉගෙන ගන්න දේ ජීවිතෙන් අනිකක් වෙලා තේනකොට ඒ හැම එකක්ම ලෞකිකයි. ලෝකෝත්තර පැත්තට දෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඒ ඔක්කොම ධර්මතා ටික සම්පූර්ණම ලෝකික අයිති තැනක පිහිටා සිටින විදර්ශනා. ඒක නිසා පංච පාදානස්කන්ධය ගැන විදර්ශනා කරන්නේ ඒ විදර්ශනාව හැම වෙලාවකදීම පෙන්වනවා ඔය ආකාරයකට. ඒකයි සතිපට්ඨානෙ විස්තර කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව විස්තර කරනවා. ධම්මානුපස්සනාවේදී හැම වෙලාවකදීම ඔය කියන කාරණා ටික ඔක්කොම විග්‍රහ කරනවා. ධම්මානුපස්සනාව වඩනකොට ස්කන්ධ වශයෙන් පංච උපාදාන ස්කන්ධ වශයෙන් බලනවා කියලා. ඊට පස්සේ මේ විදිහට හැම පරයයකින්ම විස්තර කරනකොට මේ ඔක්කොම සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව වෙලා නැහැ. නමුත් හැම වෙලාවකදීම සමුදේ ධර්මාන පස්සීවා වය ධර්මාන පස්සීවා සමුදේ වය ධර්මාන පස්සීවා කියලා උදේවගේ ඥානයේ පිහිටා සිටින තැනින් හම්බුනොත් අන්න එයාට කියනවා සතිපට්ඨාන භාවනාව වඩන්න කියලා. එතකොට ස්කන්ධ ටික ගැන මෙනෙහි කරන තැන හැම වෙලාවකදීම ඇති වෙනවනේ සතිපට්ඨානය වැඩි. ඒක ජීවිතයේ දැකලා උදේවගේ ඥානය උපදව ගන්න තැන සතිපට්ඨාන භාවනාවයි. බොහොම වටිනා ලස්සන සිල් කාරණාවක්. සතිපට්ඨානයේ තුල ඔගොල්ලෝ පංචපාදානස්කන්ධය ගැන මෙනෙහි කරමින් මෙනෙහි කරන ලක්ෂණයක් තියෙනවා මේක සතිපට්ඨානයයි. ඒ සතිපට්ඨානයේ තුල උපදින යම් උදේව ඥානයක් තියෙනවා නම් උදේවේ දර්ශනා නුවණක් තියෙනවා නම් අන්න ඒකයි සතිපට්ඨාන භාවනාව. ඒක නිසා ඔයගොල්ලෝට මතකද මම කියන ගොඩාක් කලාවට කියනවා මේ නුවණක් ඇති කරගන්න කියන කතාව. මේක නුවණක් වෙන්න ඕන ජීවිතයේදී නුවණක් වෙන්න ඕන කියලා තමයි. ඒ නුවණ තමයි මේ කතා කරන්නේ උදේව ඥානය කියන තැන. ඒක ළඟදී නුවණක් නිසාද ආයතයෙන් ස්කන්ධ වශයෙන් මෙනෙහි කරලා ආයතන වශයෙන් මෙනෙහි කරලා ගන්න එක නෙමෙයි. Nirodhයේ හිත තියෙන නුවණ. Nirodhයේ හිත තියෙන කෙනාට තමයි හැම වෙලාවකදීම Nirodhයේ හිත තියෙන්නේ මාර්ගයේ වඩන්න වෙන්නේ. ඒක නිසා නිරෝධ සත්‍යයේ ඉස්සෙල්ලා පෙන්වන මාර්ග සත්‍යයේ පස්සේ තියෙනවා. නැත්නම් මාර්ග සත්‍ය පෙන්වන්නේ ඇයි ඊට පස්සේ නිරෝධ සත්‍ය පෙන්වන්නේ ඒක නිසා මම පිළිපු පාඩම් කරලා චතුරාර්ය සත්‍ය ගැන දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි සහ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කියන දුක්ඛ සත්‍යයයි මොකට පෙන්වන්නේ සමුදය සත්‍යයයි දෙකට පෙන්වන්නේ අපි තරමින් සමුදය නිසා දුක හට ගන්නවා කියලා ඇත්තටම දුක ඇති තැනට සංසය කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක අපි විස්තර කරා. ඒක නිසා අපි නැති නිසා ඒක හොයලා දැනගන්න වෙනවා. මේ පාඩම නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම ආයතන ධර්මතා ටික ගැන විමසනකොට අර කියපු කාරණාවට සිහිය තියාගන්න වෙනවා. මතකද ඒ කියපු ටික පංචපාදනස්කන්ධය හරි ආයතන ටික හරි මේ ආයතනේ ලක්ෂණය මේකයි මේ ආයතනේ ලක්ෂණය මේකයි කියන හිතන කම තියෙනවා නම් මේ හිතන කම ධම්මවිචේ සම්බුද්ධයන්ගේ ලෞකිකව වඩන තැනට. ඒ වගේම ධම්මවිචේ සම්බුද්ධයන්ගේ ලෝකෝත්තරව වඩනවා කියන එතන හටගන්න උදේවි ඥානයක් තියෙනවා නම් ඒ ඥානය. අපි කියුවොත් අපි පුරුදු විදිහටම පාඩමකටම බැලුවොත් එහෙනම් අපි කියනවා රූපයේ පිළිසින දකින්න තැන ගැන. රූපයේ පිළිසින දකින්න තැන ගැන කියලා අපි කතා කරනවා මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුවම වැයවුණු තැනක මේ ආලෝකයක් බාහිර වස්තුවට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයේ ඇහැට වැටෙන්නේ ඇහැට වැටෙනකොට ආලෝකික ඕප්ප තිබුණද නැහැ ආලෝකික ඕප්පයක් තිබේ එතකොට ආලෝකේ කෝපයක් නොතිබුණාට ඒ කියන්නේ කෝපය ඇහැට පෙනුනේ ඇහැට පතිතුනේ ආලෝක සතහනක් නැතිනම් අපි කියන වර්ණ සතහන ආලෝකයේ කෝප තිබුණේ නැහැ ආලෝක සතහනාවන්දය මෙහි හිතන කමයිතුව කෝපය කියලා දැන් කෝපේ හිතන වෙලාව හිතන මොහොත වෙනකොට මේ ඇහැ මේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වන තැනක. ඒ ආලෝකය පිටු නැතු නිරුද්ධ වෙලා, ඒ ඇහැ පිටු නැතු නිරුද්ධ වෙලා මෙහි කෝපය හදාගන්න මොහොත වෙනකොට. දැන් මෙහි කෝපය අපි දැනගන්නේ කොහේ තියෙන කෝපය හැටියටද? ඊයේ ඉඳලා පාස්සේ තිබුණ කෝපය තාම තියෙනවා. දැන් ඊයේ ඉඳලා තිබුණ කෝපේ ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? තම තමන්ගේ මනසින් ගෙනල්ලා දුන්න ඊයේ ඉඳලා තිබුණ කෝපේ. දැන් ඊයේ ඉඳලා තිබුණ කෝපේ නැවත රැස් කරගත්තා මෙහි තියෙන දේ හැටියට. දැන් මේ කෝපේ නිත්‍යයි. මේ කෝපය අපිට ආත්මයි. මේ කෝපේ තියෙන බව තමයි තියෙන. කෝපේ මෙහි තියෙනවා තියෙනවා කියන එකෙන් කියන මෙහි අපි ඉන්නවා. දැන් කෝපේ තියෙනවා අපි තියෙනවා. එතකොට මෙන්න මේ කෝපේ කියන බව තුළ හැම වෙලාවකදීම තියෙන ධර්මතාව ටික විමසලා බලනකොට කෝපය කියන දැනුම මෙහි උපදිනකොට ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධයි. ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නැති වුණු තැනක තමයි කෝපය කියන දැනුම මෙහි හැදෙන්නේ. එතකොට කෝපය කියන දැනුම මෙහි ඇති වෙන මොහොත වෙනකොට අර ටික ඉතුරු නැතුව නිරුද්ධයි. ඒක ඉතුරු නැතුවම නැති වෙන දෙයක් ඊළඟ අරමුණ ගන්නකොටම දැන් කෝපය ඉතුරු නැතුව නැති වෙනවා. කෝපේ උපදින මොහොත වෙනකොට කෝපයෙන් තොරව Taman වෙනම හිතියද කෝපේ දකින්න නැත්නම් ඒ ස්කන්ධ ටිකමද කෝපේ නිමජනය කරන්නේ කෝපේ දැනගන්න බවට නෙමෙයි Taman කිව්වේ කෝපේ දැනගන්න බවටයි Taman කිව්වේ එතකොට කෝපේ කියලා හිතන කමමයි Taman වෙනකොට කෝපයෙන් තොර Taman Tamanගේ තොර කෝපයක් පනවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ හැම වෙලාවකදීම කෝපේ Taman එක Taman කෝපේ වෙනවා දැන් මම හිතුවේ සිද්ධිය කතා කරනවා. ඒ සිද්ධිය කියනවා නිසා නෙමෙයි. දැන් ඔය ධර්මතාවය ගැන හිතන මෙනෙහි කරන බවට කියනවා ධර්ම විචේ සම්පෝච්ඡංගය කියලා. ධර්ම විචේ සම්පෝච්ඡංගය. ඔය ධර්ම විචේ සම්පෝච්ඡංගය තුළ ඔය කෝපය ගැන හිතනකම ඔය මෙහි ඇති නාම ධර්මතාව ටික හිතනකම ඔය ඔක්කොම ධර්ම විශේෂ සම්පෝච්චන්ගේ ලෞකිකව වැඩෙන විදිය. ඔය හැමදේම ධර්ම විශේෂ සම්පෝච්චන්ගේ ලෞකිකව වැඩෙන විදිය. ඔය ලෞකිකව වැඩෙන ධර්ම විශේෂ සම්පෝච්චන්ගේ ගැන යම් කෙනෙක් ඔය ධර්මතාව ටික තුල උපත් ගන්නවා නම් නුවණ අනාත්ම ලක්ෂණය සාක්ෂාත් කරන බවක් තියෙනවා නම් Nirodhe සාක්ෂාත් කරන බවක් තියෙනවා අන්නේ Nirodhe සාක්ෂාත් කරන බව අන්න ඒක තමයි මාර්ග සත්‍යයට අදාළ කොටස වෙන්නේ. ඒක තමයි ධම්මවිචේ සම්පූර්ණයේ වස්සග්ග පරිණාම කොට වෙන්නේ. එතකොට ඔය වඩන්න හදන අපි වඩන විදර්ශනාව කොතනද වැටෙන්නේ? ධම්මවිචේ සම්පූර්ණයේ බාහිරට. ඇයි බාහිරයි කියලා කියන්නේ? ධම්මිකයේ සම්බොජ්ජංගේ කියලා අපි වඩන්න හදනකොට දැන් මෙනෙහි කරනකොට කෝපය කියලා මෙනෙහි කරන එක ගැන සංඛාරස්කන්ධේ නියෝජනයමයි. කෝපය ඇති බවට ගත්ත ලක්ෂණ ටිකයි අපි මෙනෙහි කරන්නේ කෝපය ගැන මෙහෙමයි කියලා. අනාත්මයි කියලා කෝපය අනාත්ම බව සාක්ෂාත් කරගන්න හදන්නේ කොහේද? කෝපය තියෙන බව තුලින්ද? එතකොට මේක හිතේ කියලා හිතන්නේ කොහේද? හිත ඇත්තට වෙන්නේ ඒතකොට දැන් කෝපෙත් ඇත්ත වෙලා හිතත් ඇත්ත වෙලා. ඒක නිසා ওই ලක්ෂණය කොච්චර හිතුවත් ඔක ධම්ම විචේ සම්බොජ්ජන්ගේ ලෞකිකවයි වෙ වෙදෙන්නේ කියලා කියන්නේ. ඒ තුළ ඇති කරනවා නම් යම් නුවණ මාර්ග ඥානය කියලා කියන්නේ. හැම වෙලාවකදීම උදේවගේ දක්ෂණ නුවණ උදේවැය ගන්න නම් නුවණ. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා දැනගන්න බවක් තියෙනවා. අන්නේ දැනගන්න බව ඒ නුවණ ලෝකෝත්තර ධර්මයේ සම්බුද්ධයන්ගේ වඩන්න හේතුව ඔස්සංග පරිණාම වලට වඩනවා. කෝපේ තමාගෙන් තොරව ඉදුනේ නැහැ තමා තුළමයි කෝපේ හදාගත්තේ කෝපේ තුළ තමනුත් තමාගේ තුළ කෝපේ සම්බු වෙන්නේ නැති වෙනකොට හම්බ වෙන්නේ නැති බවට නුවණක් හැදෙනකොට ඒ නුවණට කියනවා ධම්මයේ සම්බුද්ධයන්ගේ ඔස්සංග පරිණාම කොට වඩනවා. එතකොට ඒ ධර්ම විචේ සම්බෝධයන්ගේ දැන් ආවේ ඇතිදේ මත නෙමෙයි විශ්න දැකීම තුල. දැන් බොහෝ සියලු කාරණේකුයි මේ තුනේ විග්‍රහ ගන්න. එතකොට දැන් ඔන්න ධර්ම විචේ සම්බෝධයන්ගේ මේ කොටස් දෙකකින් ටිකක් හරි අමාරුයි තේරුම් ගන්න බොහොම සියුම් කාරණාවක්. පරිවර්තන මහා සබ්බා ඒ කාරණා ටික නම් ටික ලේසි වුණා තේරුම් ගන්න ඇයි අපිට පේන හැම අරමුණු ගැන කතා කරන්නේ. අදිවාසනා පහක් කරපුවා ඉවසන්නේ කිව්ව. ඉවසීම පේන සීමාව. ඒක නිසා පේන හැම දේවල් ඉවසන්නේ කිව්ව. පරිවර්තනා පහ කරපුවා මේ පේන්නේ නැහැ දුරවන්නේ කිව්ව. ඒක නිසා හරි ලේසියි, හරි සරලයි, හරි පහසුයි අපේ මට්ටමේ නිසා. දැන් මේ ටික අපිට නොපෙනෙන ධර්මතාවය ගැනයි මේ කතා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් හරියට අපහසුයි තේරුම් ගන්න. මම කියන්නේ ඔබට මේ හදේ තියෙන පාඨාව ගැන කතා කරන්න කියලා. අර කතා කරන්නේ පොළවේ තියෙන ගල් ගැන මේ කතා කරන්නේ හදේ තියෙන පාෂාණ ගැන පොළවේ තියෙන ගල් පෙන්නලා කියනවා මේ විදිහේ දේවල් එහෙත් කියනවා කියලා. ඒකවල අනුමාන නුවණකින් හිතාගන්නයි තියෙන්නේ මේකයි මේ කියන්නේ කියලා. නමුත් අනුමාන ඥානයෙන් නැත්තම් කවදාවත් ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදින්නේ නැහැ. මොකද අනුමාන ඥානයක් නැත්නම් කොතනට උත්සාහවත් වෙන්නේ. ඒක නිසා ඊළඟට උත්සාහවත් වෙන්න තැනක් නැති වෙනවා. ඒක නිසා තේරුම් නැති වුණත් අහගෙන ඉන්න වෙනවා. නැවත නැවතත් අහුවොත් තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න මේ කාරණා ගොඩාක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් විස්තර කරන්න පුළුවන්. මොකද ධර්ම විචේ සම්බෝධියන්ගේ විස්තර කරන්න ගියොත් අපිට විස්තර කරන්න වෙන්නේ සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨි සූත්‍රයේ කොටස් 18ටම 17ම අරගෙන නැවත නැවත කතා කරලා අපි මේ කතා කරන්නේ ධර්මයේ සම්පූර්ණයන්ගේ අපි ධර්ම පිටකේ රූප කාණ්ඩය අරගෙන කතා කරලා මේ කතා කරන්නේ ධර්මයේ සම්පූර්ණයන්ගේ ඒ හින්දා දැන් අපි කොහෙන් කතා කරලා මේ කතා කරන්නේ ධර්මයේ සම්පූර්ණයන්ගේ ඒක නිසා දැන් සම්බාස්ව සූත්‍රයේ අවුරුද්දකින් ඉවර කරන්න බැහැ අත්තකම කතා කරලා මොකද මේ හැමතැනම ආවරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ කියන්නේ අපේ ජීවිතයේ තියෙන තැන ටික. ඒක නිසා තමයි එච්චර බුදුදහමේ නැතිනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ජීවිතයට නොයෙදෙන එකම තැනක්වත් නැහැ. ඒ නිසා හැම තැනකම මේ ජීවිතයේ යෙදෙන තැන ටිකට කතා කරන්න පුළුවන් කාරණා. ඒ නිසා ඕනම තැනකින් අභිධර්මයේ ධර්මතාවය විදිහට පෙන්වපු කාරණා ජීවිතයෙන් පෙන්වන්න පුළුවන්. කොන්දේ දෙන්නේ කියලා. ඒක නිසා ඒක සුක්ෂේවර කරන්නේ අපි සාමාන්‍යයෙන් හදිස්සියෙන් කොයි දෙයකට නේද? අපි සාමාන්‍යයෙන් මම කියනකොට කියන්නේ ලොකු හදිස්සියක් තියෙන ජීවිතේ. ඉක්මනට ගිහින් නාරෙන්න. ඒ ඉක්මනට නාරෙන්නේ එක්ක භාවනා කරන්න. දැන් භාවනා කරගෙන යනවා නම් මොකද වෙන්නේ? උඩට ගිහින් නාගෙන යනවා. අයිකාර භාවනා කරන්න කියලා. නෑ භාවනා කරගෙන යනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හදිස්සියෙන් මේක පිළිගත්තොත් භාවනා කර කර ඉදී කරා නම් වැඩි ඉවරයි. ඒ නිසා භාවනා කරලා භාවනා කරන්න කොයි දෙයකට හදිස්සියෙන් යනවා කියලා කියන්නේ. මොකද අපිට හදිස්සි සූත්‍රය වල කරගන්න මොකද කාලෙම වෙයි කියලා. ඒක නිසා වුණ ධර්මවිචේ සම්බෝධියන්ගේ ඔය තරම් ගැඹුරට යනවා මම හිතනවා එක කොටසක් තේරෙන්නේ කොටසක් තේරෙන්නේ නැහැ කියලා නැවතලා තවත් ඒ කොටස හුවොත් තේරුම් ගන්න පුළුවන් මේ කතා කරපු තැන ගැන. ඒ කියන්නේ මේ කතා කරේ මාර්ගයේ සම්මාර්ග සත්‍ය කියන එක ගැන. ධම්මවිචේ සම්බෝධියන්ගේ ධර්ම කාරණා නැවත නැවත මෙනෙහි කරන බව ධම්මවිචේ සම්බෝධියන්ගේයි ආයතන හෝ පංච පාදානස්කන්ධය හරි ජීවිතෙන් තොරව මේ කතා කරන මෙනෙහි කරන හැම මෙනෙහි කිරීමක්ම ධර්ම විචේ සම්බුද්ධයන්ගේ වැඩෙනවා වැඩෙන ධර්ම විචේ සම්බුද්ධයන්ගේ හැබැයි ප්‍රවස්කයි. ඔස්සක පරිණාම නැහැ. හැබැයි ධර්ම විචේ සම්බුද්ධයන්ගේ අපි වඩනවා ලෝකෝත්තර විදිහට කොහොමද ඒ ලෞකිකව වඩන ධම්මවිචේ සම්බුද්ධංගයේ තුල යම් නුවණක් ඇති වෙනවා නම් නිරෝධේ රත්නම නිරෝධේ ස්පර්ශ කරන ඒ නුවණ භාවිත වෙන හැම මොහොතකම ධම්මවිචේ සම්බුද්ධංගයේ ලෝකෝත්තරව වැඩෙනවා. එතකොට ඔන්න දෙවෙනි සම්බුද්ධංගයේ පළවෙනි එක සති සම්බුද්ධංගයේ ඊළඟ එක ධම්මවිචේ සම්බුද්ධංගයේ ඊළඟ එක විරිය සම්බුද්ධංගයේ විරියේ එතකොට වීර්යය කියනකොට විරිය සම්පූර්ණයෙන්දී වඩනකොට වීර්යය තියෙන්න ඕනේ දැන් දෙකේදම. ලෞකික වීර්යයකුත් තියෙන්න ඕනේ, ලෝකෝත්තර වීර්යයකුත් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට ලෞකික වීර්යය කියන ලෝකෝත්තර වඩන වීර්යය නැහැ. ලෞකිකව වඩන වීර්යය තමයි හැම වෙලාවකදීම අපි කුසලයට යම් උත්සාහය කරනවා නම් ඒකත් වීරය. ඒකත් සම්බුද්ධයන්ගේ. ඒ සම්බුද්ධයන්ගේ හැබැයි ඔස්සග්ග පරිණාම කොට නෑ. විවේක නිසිත වෙන්න පුළුවන්. නමුත් ඔස්සග්ග පරිණාම නිවනට නැඹුරු වෙලා නැහැ. එතකොට අපි හිතමු අපි බොහෝම උත්සාහයෙන් භාවනා කරනවා. ඒ කරන භාවනා කරන කරන උත්සාහය හැම වෙලාවකදීම ලෞකික වේවි සම්පෝෂණයේ වඩලා තියෙන බවට යන්නේ. ලෝකෝත්තර වේවි ඉන්ද්‍රිය වඩන්න අවශ්‍ය නම් වේවි සම්පෝෂණයේ වඩන්න අවශ්‍ය නම් කෙනෙකුට ධානෝචේ සම්පෝෂණයත් එක්ක එකට පනින්නේ. එකට ගැට ගන්න වෙනවා. ඒකයි අපි කිව්වේ සම්මා වායාමය කියන අංගයේ මහා චත්තාරීෂික සූත්‍රයේදී අපි කතා කළේ ත්‍රිවිධකේ ඉස්සරහ රෝධය තමයි සමාධිය. පිටිපස්සේ රෝධ දෙක තමයි සම්මා වායාමයේ සහ සම්මා සතිය. එතකොට මේ සම්මා සතිය සහ සම්මා වායාමයේ පවතින්නේ මොකේද? සම්මා දිට්ඨිය අනුයමයි. ත්‍රිවිධකේ හැඳින් කරන්නේ ඉස්සරහ රෝධය. ඒක තකුණු පැත්තට ඒ පැත්තට යනවා පිටිපස්සේ රෝධ දෙක. එතකොට හැම වෙලාවකදීම දිට්ඨිය කියන්නේ මොන පැත්තටද වායාමයේ සහ සතියේ ඒ පැත්තට යනවා. අපේ ජීවිතය තුළ පරි වෙනසක් නැහැ අපිත් තියෙන වායාම සති දෙක. අපේ වායාම සති දෙක දිට්ඨිය අනුව දුරනවා. අපේ වායාමයේ සති එකම මුදල් හම්බ කරගත්තොත් ඒ හද හම්බ කරගත්තේ නැත්නම් දුකයි මුදල් හම්බ කරගත්තොත් තමයි සැප තියෙන්නේ. ඔන්න දිට්ඨිය. දර්ශනීයාව මුදල් මුදල් තුල සැප සැප තියෙන එළියේ එළියේ තියෙන සැප දැන් හොයාගන්නවා. දැන් හොයාගන්න වායාම සහ සතිය දෙක. දැන් යොදනවා. දැන් වායාම සහ සතිය යොදන්නේ හැම වෙලාවෙම ඉස්සරහටෝදී යන යන පැත්තට යොදනවා. ඒක නිසා මේ දැක්ම අනුව තමව උත්සාහවත් වෙනවා ක්‍රියාත්මක වෙනවා. එච්චර දුර යන්න ඕනේ ගෙදර යන ටිකටත් ඒක තමයි. මෙන්න මෙහෙමයි ගෙදරට යන්නේ මේකයි ගෙදර කියලා දැක්ම තියෙනවා දැක්මට අනුව උත්සාහය තියෙනවා සිහිය තියෙනවා. උත්සාහය තිබිලා සිහිය නැතිවම වෙන කාලකට හරවනවා. උත්සාහය තිබිලා සිහිය නැතිවම තියෙන අගර වෙන කාලකට හරවනවා. ආයෙ සිහිය උපදව ගත්තාම පාර වැරදුනා කියලා ආයෙත් දාගන්නවා පාරට. උත්සාහය නැති වුණොත් මග නතර වෙන්න වෙනවා. ඒක නිසා උත්සාහයෙන් යනවා සිහියෙන් නිවැරදි කරනවා දර්ශනයෙන් එකගෙනවා. ඔබ තමයි අපේ ජීවිතයේ සාමාන්‍ය සිද්ධිය. ලෝකෝත්තර දර්ශනයකට කියන්නේ ඔකම තමයි. දෙකේ හදාගත්තොත් වායාමයේ සංසතිය ඒ දෙක කරන්නේ කරතනයක. අරගෙන යන්නේ තියෙන්නේ ඉස්සරහෝදේ. ඒක නිසා වායාමයේ සහ සතිය සංලෝක කරනවා ඉස්සරහෝදේ යන ඕනම තැනක. ඒක නිසා දෙකේ හදාගත්ත දෙකේ හැදුවා දර්ශනීය පහකල යුතු ආශ්‍රව කොටස ඉස්සෙල්ලා හැදුවා. හැදුවට පස්සේ දැන් එයාගේ දර්ශනීය නිවැරදි දර්ශනීය නිවැරදි නිසා එයාව තල්ලු කරනවා එයාගේ වායාමයේ තියෙනවා නිව සතිය තියෙනවා නිවන පැත්තට. දැන් එයා නිවන පැත්තට අරගෙන යනවා. නිවන පැත්තට අරගෙන යනකොට නිවන පැත්තට අරගෙන යන ඒ කාරණාව තුළ අපිට පණවන්න පුළුවන් ඒ වායාමය නැතිනම් ඒ වීර්යය ලෞකිකව සහ ලෝකෝත්තර කියලා දෙවිදිහකට ආරුදුර කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් අභිෂ්ම මහන්සියනම ලොකු වීර්යයක් ලොකු උත්සාහයක් ගන්නවා දුක අවබෝධ කරගන්න තැනකට. යම් සීලයක් රකින්නවා නම් සීල සංවරයක් තියෙනවා නම් ඒ සීල සංවරය. යම් කන්ති සංවරයක් තියෙනවා නම් ඒ කන්ති සංවරය ඉවසීම තුල අපි විනෝදයෙන් පහක වේතු ආශ්‍රෝපසෙන් ඉවසීම පහකදී අධිවාසනයේ පහක වේතු ආශ්‍රෝපස කතා කරේ කන්ති සංවරය ඉවසීම. එතකොට මේ ඉවසීම තුළ කෙලෙස් දුරු තහංග තියෙනවා දුතහංග ධර්ම වඩනවා ඊට පස්සේ ඒ දුතහංග කියන එක සිල්පදයක් නෙමෙයි ශික්ෂා පදයක් නෙමෙයි නමුත් ඒක රකිනවා අපි කිව්වොත් නේසජ්ජිකාංගය කියලා නේසජ්ජිකාංගයේ සමාදන් වන විශ්වනාථයේ ලක්ෂණය තමයි කොන්ද හේතු කරන්නේ නැහැ කොහෙටවත්. කොන්ද හේතු කරන්නේ නැහැ. ඒ තරම් වීර්යයක් ගන්නවා. එතකොට ඒ තුන වැඩෙන්නේ මොකද්ද? වීර්යයේ ඉන්ද්‍රිය. දැන් එතකොට ඒකේ තියෙන ලක්ෂණය මොකද්ද? කාටහරි කිව්වොත් හැබැයි කැඩෙනවා. දුතාංගේ කැඩෙනවා මම මේ විදිහේ දුතාංග දහය කියලා කිව්වොත් දුතාංගේ කැඩෙනවා. ඒක නිසා කාටවත් කියන්නත් බැහැ. දවසක් ආමුදුරු දෙන්නේ හොඳ කතාවක් තියෙනවා. ආමුදුරු දෙන්නේ එක ආමුදුරු කෙනෙක් බොහොම දුතාංග දහයේදී අනිත් නේසජිකාංගේ සමාදන් වෙලා හිටියේ අනිත් ආමුදුරු නේසත් සමාදන් වෙලා හිටියේ නැහැ. කොහොම ඉන්නකොට දවසක් එක කුටියේ වැඩේ හිටිය කතා කර කර ඉඳගෙන කතා කර කර ඉන්නකොට මහා හයියෙන් අකුණක් ඇහුවා. අර දුතාංගකාරී නෝන හාමුදුරුවෝ අකාල දිව ඇරවුණා ඉදිරි කරනකොට ඒ වෙලාවේ. දුතාංගකාරී හාමුදුරුවෝ දුතාංගිය දින නිසා කෙලින් හිටියා. ඊට පස්සේ දැන් අර හාමුදුරුවෝ අහනවා ඇලර්ජි කිම නේසාජිකාංගද කියලා අහනවා. ප්‍රශ්නේ නේසජිකාංගයේ සමාදන් වෙනාද කියලා. අවුරුදු 15 වගේ එක දිගට නේසජිකාංගයේ සමාදන් වෙලා ඉන්නේ. ඊට පස්සේ සංජාන විමිනි දාගන්නවා. ඇලවෙනවා. ඇලවිලා කියනවා නෑ කියලා. ඒ දෙය ඉඳලා නෑ. නේසජ නේසජිකාංගයේ කැඩිලි වෙලා විමිනි දාගස්සනේ. කිව්වල් කැඩෙනවා නොකිව්වල් කැඩෙනවා දැන් උත්තර නොදී ඉන්න බැහැ. ඒක නිසා සංජාන විමිනි දාගත්තා මොකද අල්පේච්ච භාවයේ නැවත මම නේසජ්ජිකයි කියලා ඒක උඩට දැනගත්තොත් අනිත් ඔක්කොටම කියනවා මම නේසජ්ජිකයි කියලා. ඒ නිසා ඉස්සරහට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට බිම නිදාගත්ත නිදාගෙන කිව්ව නෑ කියලා. දැන් නේසජ්ජික නෑ නේද වෙලාවේ. එතකොට අන්න ඒ වගේ දැන් දුතාංගාතිය සමාදන් වෙනවා. ඒ කියන්නේ දුතාංග තියෙනවා 13ක්. කෙලස් දුතාංග. දැන් මේ දුතාංග සමාදන් වෙලා යම් ගුණයක් වඩනවා නම් යම් වීර්යයක් වඩනවා නම් මේ අර්ථේචතාවය සඳහා වඩන්නේ. අර්ථේචතාවය තුළ මේ වඩන්නේ වීර්ය ඉන්ද්‍රිය වඩා ගන්න අවශ්‍ය නිසා මේ සිද්ධ කරන්නේ. මේ වීර්ය ඉන්ද්‍රිය වැඩෙනකොට මේ වීර්ය ඉන්ද්‍රිය වැඩි වීම තුළ එයාට ඇති වෙනවා මේ ධම්ම දකින්න තවදුරටත් පහසු බව. ඒ හිතේ අසද්ධියක් ඇති වෙනවා. අපි ඉස්සරහට හම්බෙන්නේ නැහැ කරන්නේ. එතකොට අන්නේ අසද්දිය නිසා එයාට පුළුවන්කම ලැබෙනවා මේ ඇත්ත තවදුරටත් ප්‍රකට කරගන්න. ඒක නිසා ඒ දෙවි ඉන්ද්‍රිය වඩනවා. එතකොට මේ දුතාංග තුන වඩනකොට වීර්ය ඉන්ද්‍රිය අපි ගත්තොත් එහෙම මෙතන වීර්ය සම්පූර්ණයි. ලෞකිකව වඩනවා. ඊට පස්සේ ලෝකෝත්තරව වඩන්න හරි අමාරුයි මේක. දැන් ඔයගොල්ලෝ හිතන හරි අමාරුයි අහගෙන මේක නෑ කිව්වට කොච්චර කිව්වත් හිතේ නෑ කියනවා කියලා. හිතට මොන තරම් යුද්ධයක් ගන්න ඕනේද මේක දෙන්න. මේක මෙහෙමයි කියන එක පෙන්වන්න. අන්නේ පෙන්වන ලක්ෂණයෙන් තුල එළඹ සිටින බවක් තියෙනවා නම් ඒ තුල රැඳී සිටින හදන බවක් තියෙනවා නම් ඒක තමයි ඔස්සග්ග පරිණාම වූ විරිය සම්බෝධනය. ඒක නම් ගැඹුරට යන ඔස්සග්ග පරිණාමය කියනවා. එතනින් මෙහා ඔක්කොම විරියේ සම්බෝධනයේ ලෞකිකයි. එතකොට ඔයගොල්ලෝ සීල් සමාදන් වෙනවා නම් සීල් සමාදන් වෙනවා රැක නොකරිනුදු ඇයි නොකරන්නේ? ඔයගොල්ලෝගේ වඩන්නේ විශේෂ සම්පූර්ණයන්ගේ. කෙනෙකුට තේන්නේ රැක කෑවා කියන මොකද වෙන්නේ උතනදී? එච්චරයි. නමුත් තාම දන්නේ නැහැ ඒක වැඩෙන්නේ විරි ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය ධර්ම ටිකක් එක්ක අපි මේක කරන්නේ. ඔය එක ඉන්ද්‍රියක් හරි වැඩි වුණොත් වැඩේ කරන්න පුළුවන් සමත් ඇත්තේ නැහැ. එක ඉන්ද්‍රියක් හරි වැඩි වුණොත් වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා මේ ඉන්ද්‍රිය සමතාවය තියාගන්න වෙනවා. වීර්ය අඩු නම් වීර්ය වැඩි කරගන්න වෙනවා. වීර්ය වැඩි නම් වීර්ය අඩු කරගන්න වෙනවා. තාම වැඩි නෑ ඒක නිසා තව වීර්ය කරන්න පුළුවන්. ඒකේ ප්‍රයෝජනේ පාඩු කරන්න එපා ඔයකත් එක්ක. වීර්යයේ හැම වෙලාවකදීම වැඩි වුණත් බෑ අඩු වුණත් බෑ සමතත්වයෙන් පවත්වන්න පුළුවන්කම ආශ්‍රය තියෙනවා. එතකොට විරින්ද්‍රිය තේරනාද කොටස් දෙකකට බෙදෙනවා කියලා අර විදිහේ ලෞකික සීලයේ සුලෝභ ලෝභ වීර්යය කියනවා නම් මෙච්චර gedek වෙලා හොඳට ඉන්න පුළුවන්කම තියෙනකොට මෙතෙන්ට ඇවිල්ලා නිදි මරාගෙන හරි මෙස් දෙක බොවම අරින් අරගෙන හරි ඈන ඈනගාරි මෙතන බනහන්නේ ඇයි මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා. ඒක තමයි වීර්ය සම්බෝධියන්නේ. ඔය විරින්ද්‍රිය ඔය විදිහට වඩන්න නැත්නම් හිතන්න එපා නිවන් දකින්න පුළුවන් මේ කියලා. ගෙදෙට්ට වෙලා පුළුවන්කම තියෙන කොටත් ඇයි මේ එන්නේ? ඒක තමයි වීර්යය. ඒක තමයි වීර්ය ඉන්ද්‍රිය. එතකොට ඒ වැඩෙන්නේ තුළ වීර්යය ධර්මයේ වෙන්නේ ඒ අතහැරීම, ධර්මයේ වෙන්නේ මේ කැපකිරීම කරනවා. ඒ ඇත්ත දකින්නේ තරම් උත්සාහවත් වෙනවා. එතකොට ඒ විවි ඉන්ද්‍රිය තුළ වැඩෙන්නේ. ඒක නිසා ඒ විවි ඉන්ද්‍රිය වඩන එක තමයි මේ 50 දෙනෙක් තුලත් වෙන්නේ. ඒකයි මේ තුලත් භාවනාවයි කියලා කියන්නේ. මේ බණහනාවත් ඕගොල්ලන්ට භාවනාව තියෙනවා. මේ භාවනා පහක් ගන්න. දැන් බණහන්නේ නේ එක තුර ඕගොල්ලෝ ඉස්සෙල්ලාම හරි කතා කරා නම් මෙතන දැන් සිහියෙන් බණහන්නේ නැත්තම් මොකද වෙන්නේ? තේරෙන්නේ. සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? ඉන්දියාව. නින්දක පේනවා. පේනොත් ලැජ්ජ. ඒ නිසා සිහිය පිටව ගන්න වෙනවා. ඒක නිසා නින්දියක් නැති වෙන සිහිය පිටවනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මේ කියන කාරණා ටික තේරුම් ගන්න වෙනවා. කාරණාත් එක්ක හිත මෙහෙවන්න වෙනවා. ඒ මෙහෙවන්නේ ඒක තමයි ධර්ම විශේෂ සම්බෝධිසංගේ. එතකොට දැන් මේ මෙහෙවන කාරණයක් එක්ක මේකත් එක්ක හිත අරගෙන යන වීර්යයක් තියෙනවා. වීර්ය නැති වුණොත් ඕගොල්ලන්ට තේරෙන්නේ සමහර වෙලාවට දේශනාව ගැඹුරු වෙන්නේ ගැඹුරු වෙන්නේ මොකද වෙන්නේ? අද නම් නැහැ කියලා මගෙන් අත්හැරලා යනවා. මේක තේරෙන්නේ නෑ මගෙන් ඒක උසහාය කරනවා. ඇයි විදේ ඉන්ද්‍රිය එතනින් ඉවරයි. එතකොට විරි ඉන්ද්‍රිය වුණාට පස්සේ දැන් එහාට වැඩක් නැතිනවා. ඒ නිසා දැන් මේ භාවනාවේ පහකට වාස්තව පහ කරන්න කියලා කියන්නේ මේ විරි ඉන්ද්‍රිය උපත් උපන්ද වඩනවා නැති වුණොත් එහෙම අද ඇවිල්ලා අද තේරුනේ නෑ ඊළඟ දවසේ නෑ. ඔතෙන් දෙවිල වැඩක් නෑ තේරෙන්නේ නෑ. ඒක නිසා විරි ඉන්ද්‍රිය තමයි මේ වඩන්නේ වැඩින්නේ මේ භාවනාව. ඒකයි ජීවිතයේ හැම වෙලාවකදීම භාවනාව ධර්මය කියලා කියන්නේ. හැම කාරණාවක් තුළම ලෝකෝත්තර පැත්තට හිත නමන කරන හැම දෙයක් තුළම ජීවිතේ භාවනාව දකින්න. ඒකෝට මේ භාවනාව තුළයි හැම වෙලාවකදීම ඔගොල්ලෝ නැදෙන්නේ. ඒ නිසා මේ බණ අහන්න යනවා කියන එක බණ අහලා ඉක්මනට යන්න එපා භාවනා කරන්න කියලා. මේ තමයි භාවනාව. යනකොට මේ සිහියෙන් යන්නේ යනකොට මේ මානසිකාරයෙන් යන්නේ ඒක තමයි භාවනාව. අය ගිහිල්ලත් මේ මානසිකාරයෙන් ඉන්නේ ඒක තමයි මේ භාවනාව. එතකොට දැන් ඔයගොල්ලෝ බණ අහන වෙලාවෙත් භාවනා කරලා යනකොටත් භාවනා කරලා ගිහිල්ලත් භාවනා කරලා මිසක ඉක්මනට ගිහිල්ලා භාවනා කරලා නෙමෙයි. ඒ නිසා ලෝකේ දේවල් ගොඩාක් හිතේට ගිහිල්ලා ඉක්මනට යනවා භාවනා කරන්න කියන. ඒ නිසා අනේ ඔය මට්ටම් අපිට බොහොම සුළු කාරණා. නමුත් ඒ සුළු දේවල් මත තමයි අපේ ආශ්‍රව ධර්මතා රැකේ වෙන්නේ. ඒකයි මම කියන්නේ නුගලහ කියන එක පෙරන්නේ ලේසි නෑ. නුගලහ අර මුලක් තියෙන ගහක් වගේ නෙමෙයි. හැම පැත්තෙම මාළවල තියෙනවා. අතු යන්නේ යම් යම් දිශාවකට ඒ දිශාවෙන් දානවා මුලක් බිමට. ලේසියෙන් කඩන්න දෙන්නේ ලේසියෙන් ගැලවෙන්නේ. ඒ හැම මුලකින්ම අල්ලගෙන බදන අල්ලගෙන තියෙනවා. දැන් ඒක නිසා අපේ ජීවිතේ ඔය හැම තැනකින්ම බදන අල්ලගෙන තියෙන්නේ. මෙතන බණ අහලා ටිකක් තේරෙනවා තේරුම් ගන්නවා තේරුම් ගන්න දේ යනකම් මෙහි කරන්නේ ගිහිල්ලා හිතලා බලනවා මොනවද කියන්නේ. දැන් ඊට පස්සේ කොහොමද තේරෙන්නේ? මම අහන වෙලාවේ ටිකයි කියන්නේ ගියාට පස්සේ කොහොමවත් තේරෙන්නේ නැහැ. ඇයි අර යනකම් ආශ්‍රව ධර්මතා වැඩිලා ආශ්‍රව ධර්මතා වර්ධනය වෙලා ඒ වෙලාවේදී තේරෙන ඇත්තටම තියෙන්නේ නැහැ කිව්වට මේ නැහැ වගේ තමයි වෙනවා කියලා ඒ වෙලාවේ තේරුණා. මේ හිතන්නේ දැනගන්න අපේ මනසමයි කියලා ඒ වෙලාවේ ටිකක් තේරුණා. ගෙදර ගිහිල්ලා බැලුවට නන තියෙන දේනේ දැනගන්නේ අප්ප කියලා අපව හිතගෙනල්ලා දෙනවා. ඇයි මේ මානසිකාරයේ විදිහට පැවැත්ුනේ නැහැ. ඒක තමයි ජීවිතයේ ඇත්තටම යෙදෙන ගතිය. ඒක නිසා ඒක තමයි ජීවිතේ භාවනාවෙන් පලා යනවා කියන්නේ කියලා. අපේ ජීවිතේ එකක් වෙලා භාවනාව තව එකක් කරලා. එතකන් නිවන් දකින්න නම් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ජීවිතේ සහ භාවනාව එකතන දෙන්න වෙනවා. ජීවිතේ භාවනාව වෙලා භාවනාව ජීවිතේ වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔගොල්ලෝගේ හිතේ ලෞකික ජීවිතේ කොහොමද එහෙම කරන්නේ කියලා මෙච්චර වැඩ කටයුතු තියෙනකොට කොහොමද මේ ගෙදර දොරේ වැඩ කටයුතු කරන කියන වැඩ කටයුතුත් එක්ක කොහොමද ඒකේ කරන්නේ කියලා. ඒක කරන්න පුළුවන් තමයි මේ භාවනාව කොටස් දෙකකට බෙද බෙද මේ දෙන්නන්නේ. මාර්ගය පෙන්වනවා මාර්ග සත්‍ය පෙන්වනවා. සතිය විතර කරනවා ලෞකික සතියක් තියෙනවා ලෝකෝත්තර සතියක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝට කරන වැඩේ ගැන වැඩේ ගැන සිහිය සිහිය උපදගෙන කරන්න බැරි කමක් නැහැ. මේ දේවල් ගැන හිත හිත වැඩේ කරන්න පුළුවන් නම් එතකොට ඇයි ඉරියව්ව වෙනගෙන සිහියෙන් කරන්න බැරි? ගොඩක් වෙලාවට ලෞකික ජීවිතයේ තුල මනෝවිද්‍යාත්මකව ඕගොල්ලෝ උත්සාහවත් වෙන්නේ වැඩේ කරන්න. අපි ගත්තොත් උසස් පෙළ ලියන ළමයින් මුළු සිලබස් එකම අරගෙන සිලබස් එක පාඩම් කරන්න උත්සාහවත් වෙනවා. ඇත්තටම ඒ ළමයා පාඩම් කළ යුතු වෙන්නේ එදාට නියමිතේ කොටස විතරක් නෙමෙයි. එදාට නියමිතේ කොටසක් විතරක් පාඩම් කළ යුතු ළමයා උස්සන් නැද්ද විභාගෙම බලන්න. මට මෙච්චර පොත් ගානක් තියෙනවා පාඩම් කරන්න. මේ ඔක්කොම පාඩම් කරන්න මුළු විභාගෙම බල තියෙන සමාජ එක දවසකට තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් කරන්න පුළුවන් ප්‍රමාණයක්. කරන්න බැරි ටිකට බර උස්සන බුදුරජාණන් වහන්සේ ඔබට කියන අනාගතම් බහකන් වහන්සේ. නොපමිනියා වූ බර ජීවිතේ තාම යෙදිලා නැහැ නොපෙමිණි බරවස් කරනවා. ඉස්සරහට කරන්න ඉන්න ටිකෙත් බර දැනෙන්න අවශ්‍යයි. එයා දැක්කොත් යම් දවසක අද ටික අද ඉවර කරන්න ඕනේ කියලා. අර බොහොම ටිකයි හම්බෙන්නේ. දැන් කරන්න ඕනේ දැන් ඉවර කරනවා. එතකොට එයාට ලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝගේ ජීවිතේ කරන්න වැඩ 10000ක් විතර තියෙනවා. දැන් 1000ම බර උස්සනවා. එතකොට ජීවිතේ ගොඩක් සංකීර්ණයි. දැන් වැඩ කරන්න යනකොට ඕගොල්ලෝ කියනවා ගෙදර වැඩ ඉක්මන් දේවල් කරලා මේ ටික කරලා රස්සාවට ගිහින් මෙතන ටික ඉක්මන් දේවල් කරලා ආයෙල්ල බණත් අහලා දන් දෙන්න ගිහින් දැන් වැඩ ගොඩක් යනවා. නමුත් කොච්චර වැඩ ගොඩක් කරන්න තිබුණත් දැන් ඕගොල්ලෝ කරන්නේ බණ අහන එක නෙමෙයි. දැන් ඕගොල්ලෝ කරන්නේ බණ අහන එක. ඕගොල්ලෝට පුළුවන් වුණොත් දැන් බණ අහන එක තුල නුවණ පවත්වා ගන්න අනෙක් වැඩ ටික ඔක්කොම ඕගොල්ලෝ තාම ආවේ නැහැ. එන දේ එන විදිහට බලන්න. ඒ එන දේ එන වෙලාවට බලන්න එතකොට ඔයගොල්ලන්ට නිකම්ම සතිය ජීවිතයේ දෙදී භාවනාව කියන එක ඔයගොල්ලන්ගේ ජීවිතයේ දෙදී එතකොට මේ භාවනාව ජීවිතයේ යෙදෙනකොට ඔයගොල්ලන්ට ඉරියාපතපත් වේ කියන එක නිකම් වැඩේ යනකොට යන බවට මොන තියෙන ඉරියාපතපත් වේ මේකයි බුදුරජාණන් වහන්සේ සිහිය ගන්න මොනවා කරලා ඉරියව් කරලා තුනේ අපි හැම වෙලාවකම කරලා තියෙන්නේ කය නැතුව වැඩ කරලා තියෙනවා නෑ ඔය කරන එකක්වත් කය නැතුව කරන වැඩ නෙමෙයි කය ඇතුළු කරන වැඩ තියෙන්නේ ඒක නිසා කය ගැන සිහිය පවත්වන්න ඇයිදැයි මේ මොහොත ගැන කෝපය ගන්න අත දානවා නම් අත දාන බවට සිහිය තියාගන්න බැරි ඇයි දැන් කෙනෙක් තරක කරන්න පුළුවන් ඔය අතක් තිබිලා කෝපෙත් තිබිලා නැහැ කියලා නමුත් මේ ලෞකික සම්මා දිට්ඨිය නැතිනම් මාර්ගයේ පැත්තයි කතා කරන්නේ. මේ සම්මා සතිය මාර්ගයේ කතා කරන්නේ. මාර්ග සත්‍ය නෙමෙයි. දැන් මාර්ගය තුල සිහිය පවත්වන කෙනාට තමයි මාර්ග සත්‍යයට අදාළ සිහියක් පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ සිහිය නැත්නම් අර සිහිය කොහෙත්ම මෙතන සිහිය නැත්නම් අර සිහිය කොහෙත්ම පවතින්නේ විදිහක් නැහැ. ඒක නිසා මේ ජීවිතේ ලෞකිකව ඔගොල්ලෝ ලෞකික ජීවිතයක් ගත කරත් ඔගොල්ලොන්ට බැරි කමක් නැහැ. පුළුවන් ජීවිතේ මේක කරන්න. කොටිම සතිපට්ඨාන සූත්‍රය අදාළ කරගන්න. නැත්නම් කියන සිහිය පිළිගන්න අවශ්‍ය නිසා. එතකොට ඒ ගැන යම් උත්සාහවත් වෙන බවක් තියෙනවා සතිපට්ඨානය ගැන මෙනෙහි කරන බවක් තියෙනවා ධම්මචය ඒ ගැන උත්සාහවත් වෙන බව ඒකේ සම්බුද්ධයි එතකොට ඒ තුල සාක්ෂාත් කරන්න හදන නුවණ ගැන යම් අවබෝධයක් තියෙනවා නම් නුවණ ගැන යම් සිහියක් තියෙනවා නම් නුවණ ගැන යම් වීර්යයක් තියෙනවා නම් ලෝකෝත්තර වඩනවා ඒ බුද්ධයන් ධර්මතාව කියනවා ඒකෙන් අනිවාර්යම මතක තියාගන්න ඊට පස්සේ අපිට පුළුවන් තීති සම්බුද්ධ සංගය. වීර්යයේ ඇතුව කෙනෙක් වඩනකොට අපිට නම් වීර්යය කෙලවර ඇති වෙන්නේ එපා වීම. නමුත් මේ ශාස්ත්‍රයේ අදාළ දැනට වීර්යය වඩන කෙනාට ඒ වීර්යය හේතු වෙන්නේ ප්‍රීතිය කියන්නේ. එයාට ඇති වෙන අර්ථ කාමතා කුසල ඡන්දය තවදුරටත් ඉදිරියට කිරීමේ කැමැත්ත අපිට භාවනාවට හේතු තිබ්බහම දැන් නම් ඇති කියලා විදිය කියනකොට මේ ශාසනයේ වැඩම කෙනාට විදී ඉන්ද්‍රියෙන් යුක්තව වැඩම කෙනාට කර්තු කම්මිතා සලච්ඡන්ති. ඉදිරියට කරන්න තව කැමැත්ත ඇති වෙනවා කැමැත්ත තුළ එයාට ප්‍රීතියක් ඇති වෙනවා එයාගේ කටයුත්ත ගැන ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීති සම්බෝධියන් කියන දෙකක් තියෙනවා පින්නන්න පුළුවන්කම තියෙනවා. ලෞකිකව අපේ පැවැත්ම ගැන ඉරියව් පැවැත්ම ගැන බලන අපිට දැන් නම් මට මේක කරන්න පුළුවන් කියන මට්ටමින් ඒ තුළ ප්‍රීතිමය බවක් ඇති වෙනවා නම් ඒකට කියනවා ප්‍රීති සංකෝචනයේ ලෞකික වෙනවා කියලා. ලෝකෝත්තර නුවණේ ඇත්ත පෙන්වනකොට සත්පුද්ගල භාවය දුර වෙන තැනදී එයාට යන නුවණක් හිතනවා නම් ප්‍රීතියක් සමග ඒ ජීවිතයට කියනවා ලෝකෝත්තරය කියලා. සමාජ රහතනාසි පෙරේතේ කියලා සිනා පහල කරනවා. ඒ සිනා පහල කරනවා. මෙච්චර දුකකින් අත මිදුන තැනක් දකින්න උන්ට. ඒක ලෝකයට හෙලි කරන්න සහ මෙච්චර දුකකින් අත මිදුන තැනක් දකින්නකොට සිනා පහල කරනවා. මේ වගේ දුකට පත් වෙන ස්කන්ධ ටිකකින් මේ මිදුණු. මිදුණේ කියලා තමන්ගේ විමුක්තිය ගැනම සීමා කරනවා. එකක් ලෝකයට ඒක ඉලි කරන්නේ නැති ඊට ප්‍රස්තාව නිසා. ඊට පස්සේ දැන් මොනවා විදිහට පීල් සම්බෝධියන්ගේ කියවන තවදුරටත් වඩන්න. ඊට පස්සේ පස්සද්ධි සම්බෝධියන්ගේ. පස්සද්ධිය කියලා කියනවා සංසිඳුණු බව ප්‍රසාදය පීති මනස කායං පස්සද්ධි. ප්‍රීතිය ඇති වුණු කෙනාගේ කය සංසිඳනවා. සංසිඳනකම දකින්න හැම වෙලාවකදීම උදාහරණයක් කිව්ව අපි වතුර කෝපයක් වගේ. වතුර කෝපයේ තුල මන ටිකක් කලවම් වන වතුර ටිකක් අපහැදිලි බොර වතුර ටිකක් තියෙනවා. මේ වතුර ටික හොල්ලන්න නැතුව තියෙන තියෙනකොට මොකද වෙන්නේ? මේක සංසිඳනවා. වතුර ටික යටට අර බොර ටික සිඟා පනිනවා. ඒතකොට ඒ සිඟා වැස්සට පස්සේ බොර ටික ඇතුලේ නැතිලා නැහැ බොර ටික තියෙනවා. හැබැයි සංසිඳිලා. එතකොට අන්න පස්සද්ධිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට හිත කය දෙකේ සංසිඳන බව. හිතේ සංසිඳීමක් තියෙනවා, කයේ සංසිඳීමක් තියෙනවා. කයේ සංසිඳීම ඇති වුණාට පස්සේ වෙන කුසලයේ තුල උද්වේග ප්‍රීතිය උපදවගෙන උඩින් යන්න පුළුවන්කමක් තියෙනවා. ධර්ම සඳහන් සමහර උද්වේග ප්‍රීතිය උපදවගෙන උඩින් යයි කියලා ඇයි මේ හිතකය දෙකේ එකම සංසිඳිලා? හිතකය සංසිඳුනේ නැති අපිට කතා වුණාට හිතකය සංසිඳන කෙනෙක් දන්නවා මේ අය පුළුල්ම දක්වගේ වුණ කෙනෙක් දන්නවා ඒක වෙන්න පුළුවන් කියලා. හිතකය සංසං නොසෙඳුණු හිතකය බර මේ කය බර සහිත දරද සහිත කෙනෙක් වෙන්නේ කියන්නේ ප්‍රායෝගිකව ඔක වෙන්න පුළුවන්ද? විද්‍යාත්මකව වෙන්න පුළුවන් දෙයක්. මේකයි වෙනසක් තියෙනවා. ඇත්තටම විද්‍යාත්මකව වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් දෙයක් නමුත් අපි රැකෙන්නේ අපේ දෘෂ්ටි කෝණයට අනුව අපේ බරසහිත කය අවතනකට යයි කියලා. ඇත්තටම මේකයි හිත අනුව නෙමෙයි සකස් වෙන්නේ. ඔයගොල්ලෝ තරහ ගියාම රූපේ වෙනස් වෙන්නේ නැහැ. රාගයක් ඇතිවෙනවා කය වෙනස් වෙන්නේ නැද්ද? එතකොට දැන් මේ කය සකස් වෙනකොට මේ චේතනාව හටගන්නකොට මේ කය වෙනස් වෙනවා. මෙච්චර අලු මට්ටමේ කෙලෙසයිද මට්ටමේ බරසයිද මට්ටමේ කිනොත් කොහොම රූපේ වෙනස් කරන්න පුළුවන් නම් මේ කෙලෙස් ටික සංසිඳුනොත් මේ කෙලෙස් ටික නැති තැනකිනොත් නැති තැනකටපත් වෙනවා එයාට පුළුවන්කමක් තියෙනවා මේකයි මෙතන මතහැරලා තව තැනකින් මතු කරගන්න හිතට අනුව සතර මහා ධාතුවේ ඒක රාශි වෙලා නෙමෙයිද මේ තියෙන්නේ හිතට අනුව සතර මහා ධාතුවේ ඒක රාශි වීම භෞතිකව බැලුවොත් හිතට අනුව සතර මහා ධාතුවේ ඒක රාශි වීම දැන් මේකයි මෙතනින්ම අතහැරලා තව තැනක මේ හිත පහල කරගන්න පුළුවන් වෙන කෙනාට හිත දියුණු කරලා මේ විදිහම කයක් එතනින් ඇති වෙනවා ඒකවල බලන් ඉන්න මිනිස්සෙක් කියනවා අර කෙනා අතලින් අතුරු ගහනවා ඒ කෙනාමයි මතුනේ කියලා ඇත්ත කතාව ඒ කෙනාට කවදාවත් මතුවෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් සිද්ධිය උනේ අරසයි බලන් ඉන්න කෙනා කිව්ව ඒ කෙනා මතුණා කියලා. නමුත් මේකයි මෙතනම අතහැරෙයි එතනින් මතුණා. ඒකයි සිද්ධිය. ඉතින් විද්‍යාත්මක වෙන්න පුළුවන් කම කියනවා චිත්ත විද්‍යාත්මක නැහැ. එතකොට ඔබ ජීව විද්‍යාත්මකව ගත්තත් හිතට චේතනාවක් ඇති වෙනකොට කය වෙනස් වෙලා නම් එතකොට ඒකේ අනුව කොහොමද මේක විස්තර කරන්න යන්නේ. මොලේ අරගෙන ඉන්න විස්තර කරන්න පුළුවන් වෙන එක. එතකොට මොලේ නැතුව උපදින ළමයි ගැන මොනවද කියන්න තියෙන්නේ. ඒක නිසා ඒ පැත්තෙන් විතරක් මේකට විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට හැම වෙලාවකදීම පස්සද්ධියේ ලක්ෂණය වලින් බහැර ඒකාමාතික පස්සද්ධියේ ලක්ෂණය තමයි හැම වෙලාවකම සිත කය දෙක සංසිඳුණු කම. එතකොට මේ සිත කය දෙක සංසිඳුණු කම කයේ පස්සද්ධියක් තියෙනවා හිතේ පස්සද්ධියක් තියෙනවා හිත සංසිඳුණු කල්ලි කය සංසිඳනවා එතකොට මේ පස්සද්ධි සම්පූර්ණයන්ගේ වඩන්න පුළුවන් කෙනෙකුට තියෙනවා කොහොමද හිත සංසිඳව ගන්න වෙනවා ඉතින් ඊට පස්සේ කය සංසිඳනවා සමහර විට ඒ කෙනාට මේ කය කොච්චර වේදනාවක් දෙන දුන්නත් ඒක නොදැනී ඉන්න පුළුවන්කම තියෙනවා. මෙනෙහි නොකර ඉන්න පුළුවන්කම තියෙනවා. ඇයි? අසත්‍ය සම්බෝධියන්ගේ වැඩිලා. සෑහලු සිට කයද. ඒකවල මේ කයේ දරතබව එන්නේ නැහැ. ඒ බවට සංවාදින්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ කය සමාහවිත කොච්චර කැපුවත් කෙටුවත් හිත කය දෙක සෑහලු බවින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සමාධි සම්පූර්ණයෙන් භාවයේදී සමාධි සම්පූර්ණයෙන් වැඩනවා. මම ඔයගොල්ලන්ගේ ප්‍රේතම විශ්ේ සමාධි සම්පූර්ණයි. මේ ශාසනයේ සමාධිය ගැන කතා කරන්නේ ආර්ය සමාධිය. ආර්ය සමාධිය ධ්‍යාන මාර්ගයෙන් කතා කරන්නේ. අපි ටිකක් හිත එකඟ වෙච්ච ගමන් කියනවා මේ හිත සමාධි වෙනවා කියලා. නමුත් ඇත්තම සමාධි මට්ටම තමයි ධ්‍යානමය සමාධි මට්ටම. ඒකෝට ධ්‍යානය ගැන කතා කරන්න වෙනම දවසකට ආගෙන හරියට කතා කරන්න ඕනේ. ධ්‍යානය ගැන ඒ තරමට එක එක මතිමතාන කර එක එක දේවල් තියෙනවා. ධ්‍යාන අධිෂ්ඨාන කරලා ගන්න පුළුවන්. ධ්‍යානකට එක එක විදිහට සම්බන්ධින්න පුළුවන් කමක් තියෙනවා. හිතල හිතල ධ්‍යාන ගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඒකක්වත් මේ කතා කරන ධ්‍යාන නෙමෙයි. ඒ වගේම නැත්නම් සංඥා අපිට අහන්න අහන්න හම්බ වෙනවා. ධ්‍යානෙ නැතුව නිවනක් නම් කියන්නවත් එපා. ධ්‍යානෙ තමයි එකම මාර්ගය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්යසත්‍යයේ මාර්ගයේ සමාවතන වෙන ධ්‍යානය තමයි එකම මාර්ගය කියන්නේ. ලෞකිකව ධ්‍යාන තියෙනවා ලෝකෝත්තරව ධ්‍යාන තියෙනවා ලෝකෝත්තර ධ්‍යානයේ පෙන්වන්නේ දර්ශනයේ සමගය කියන එක අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ සමාධිය ඉස්සෙල්ල විස්තර කරගන්න සමාධිය කියන්නේ සමාධිය ලෞකික සමාධියක් තියෙනවා ලෝකෝත්තර සමාධියක් තියෙනවා. ලෞකික සමාධිය තමයි ලෞකික ධ්‍යාන හතර, ලෝකෝත්තර සමාධිය තමයි ලෝකෝත්තර ධ්‍යාන හතර. දැන් මේ ලෞකික ලෝකෝත්තර කියන ભેදයේ විසිට ධ්‍යාන හතර එකයි. ධ්‍යාන හතර එකම ධ්‍යාන හතර. එකම ධ්‍යාන හතර ලෞකික ලෝකෝත්තර කියන ભેදයෙන් දෙක වෙලා තියෙන්නේ ධ්‍යානයේ ධ්‍යානයේ ලබන්නාට ධ්‍යානයේ ඇත්ත වෙන තැනක. ප්‍රථම ධානයලාදී මම ඉන්නකොට ධානයේ අනිකක් තමන් අනිකක්. එතකොට ධානයේ නිදින තමන් ඉන්නවා තමන් ධානයේ නිදිනවා. ඒකට කියනවා ලෞකික ධානය කියලා. ලෝකෝත්තර ධානයේ ලක්ෂණය තමයි ධානයේ නිදින්න වෙනම නැහැ. හැම වෙලාවකදීම තමන් ධානයේ වෙලා ධානයේ තමන් වෙනවා. ඉතින් නිරුද්ධ වෙන ධානසිකක් හම්බ වෙනවා. හැම වෙලාවකදීම මේ ශාසනයේ සෝවාන් ඵලයටපත් වෙන්නේ ප්‍රථම ධානයේ සමරුමයි. සෝවාන් ඵලයටපත් වෙන්නේ ප්‍රථම ධානයේ සමරුමයි. හැබැයි ඒකෙන් කිව්වේ නැහැ ධානයේ වලව සෝවාන් වෙන්නේ කියලා. ධානයේ වඩන සෝවාන් යුතුයි කියන එකක් ඒකෙන් කිව්වේ නෑ. ධානයේ වැඩි යුතු නෑ අනිවාර්යයෙන් සෝවාන් වෙන්න හැබැයි සෝවාන් වෙන්නේ ධානයේ ළඟ වීමයි. එහෙනම් කෙනෙක් විදර්ශනාව වඩනවා විදර්ශනාව වඩනකොට මේ විදර්ශනාව තුළ අපි දැන් කතා කරගෙන ආව සම්බුද්ධයන්ගේ වැඩෙන පිළිවෙල. ඒ සම්බුද්ධයන්ගේ වැඩෙනකොට ලෞකික වශයෙන් එයාට කොච්චර විදර්ශනාව වැඩුවා සමතයක් වැඩෙනවා. ඒ ඒ අරමුණ තුළ හිත විතක් කරන ගතිය තුළ විතක්කේ වැඩිලා ඒ අරමුණ මෙනෙහි කරන ගතිය තුළ විචාරේ වැඩිලා ඒ විචාරයේ තුළම ප්‍රීතිය වැඩිලා ඒ ඒ ප්‍රීතිය ආධිකරණ ධර්මතාවයේ කිරීම සැදී පිළිතලා ඒකෙම හිතේ කරගන්නවා. එතකොට දැන් විදර්ශනාවට එළඹ සිටින එකම අරමුණේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්මතා ටික ඔක්කොම තියෙනකොට මේ ධර්මතා ටික සහිතවමයි එයාට සුවන් ඵලයට පත් වෙන්නේ. ඒ මට්ටමේ හිතේ එකඟ බවක් නැතුව කවදාම සුවන් වෙන්නේ. අනිවාර්යෙන් ධ්‍යාන මට්ටම සහිතවමයි සුවන් ඵලයට අත්‍ය ධ්‍යානෙ ඉපිටිනම සෝවන්නේ. ඒ නිසා තමයි කියන්නේ ධ්‍යාන උපදව ගන්න අවශ්‍ය නැහැ සෝවන්නේ කියලා. ඒ ධ්‍යාන සංයුක්ත කියන සංයුක්තය තියෙනවා සහ ධ්‍යාන විභංගය කියන විභංගය තියෙනවා. ඔය ධ්‍යාන සංයුක්තේ ඥාන විභංගේ බොහොම වැදගත් කාරණා ටිකක් විස්තර කරනවා. ඒ විස්තර කරන තැන ඇතැම් තැනක ඇතැම් කෙනෙක් ওই කාරණා ටිකේ කොටසක් අරගෙන විතරක් පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. අපි කිව්වා කරදී කිව්වා පානාති ප්‍රාතාවේ මනින් කියන දේ සතුන් මැරීම හොරකම් කිරීම කාමයේ වලට හැසිරීම බොරු කීම අහමෙර පානය කිරීම සීලය කියන්නේ මොනවද කියලා අහලා සතුන් මැරීම හොරකම් කිරීම කාමයේ වලට හැසිරීම බොරු කීම අහමෙර පානය කිරීම කියනවා දැන් මේ ටික උද්දුත කරන කෙනෙක් කියනවා මෙන්න බුදුහාමුදුරුවෝ සීලය කියලා පනවලා තියෙන මේ ටික කරන්නේ කියලා හරිද නෑ මොකද ඒකේ අන්තිමේටම තියෙන යනමෙයින් වැළැක්මයි කියලා. යනමෙයින් වැළැක්මයි කියන කොටස නැතුව අර ටික විතරක් දැම්මම පස්සේ ඒක තරන්න කියලා කියන්නේ. ඒකයි තේරෙන්නේ. එතකොට බලන අය බලනවා ඇත්තට මෙහාව සූත්‍රෙ මෙහෙම තියෙනවා. එක සූත්‍රේ වැරදි එහෙම නැත්නම් අපිට වැරදි. දෙකකින් වෙනවා. සමහර කෙනෙක් හිතන සූත්‍රේ වැරදි කියලා සමහර කෙනෙක් හිතන අපිට වැරදිලා කියලා. දැන් ওই දෙවලුම් වැරදි. මොකද ඒකෙන් එතෙන් යට තියෙන ඥානයෙන් වැරද්ද නැහැ කියලා. ඒ වගේ ඥාන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර තැන්වල මහණෙනි ධ්‍යාන කරන්න, ධ්‍යාන වඩන්න. ඊට පස්සේ ඥාන විභංගෙදී ධ්‍යානයේ බෙදලා බෙදලා දක්වනවා මේ ධ්‍යානය වඩන්න කියලා. හැබැයි ඒකේ ප්‍රඥාවෙන් යුක්ත දර්ශනයෙන් යුක්තව ධ්‍යානය දෙන්න. දර්ශනයේ විස්තර කරන්නේ මේ කතා කරන දර්ශනය. එතකොට මේ දර්ශනීය නැතුව ධ්‍යානෙ වඩන්නේ කියලා කොහෙවත් කිව්වේ නැහැ. ඒ කොටස අතහැරලා මහණෙනි ධ්‍යාන වඩන්න. එතකොට දැන් තියෙන්නේ චතුර්ථ ධ්‍යානයේපත් වෙන නිවන් දැකීම කියලා. චතුර්ථ ධ්‍යානය ගැන කියනකොට ඊට පස්සේ කියනවා චතුර්ථ ධ්‍යානයේ අවිජ්ජාමසේ නැහැ කියලා. අවිද්‍යාව නැහැ කියනවා. චතුර්ථ ධ්‍යානයේ අවිද්‍යාව නැහැ ලෝකෝත්තර මට්ටමේ ධ්‍යානය. එතකොට මේ අවිද්‍යාව නැතිකලේ දර්ශනයෙන් මිසක වෙනස් දෙයකින් නෙමෙයි ඒක දර්ශනීය ආකාරයක්. ධ්‍යානයේ ධ්‍යානයමයි ලෞකික ධ්‍යානය, ලෝකෝත්තර ධ්‍යානය කියන දෙක ඇති ඇති නේද? ලෞකික ධ්‍යානයයි ලෝකෝත්තර ධ්‍යානයයි ධ්‍යාන දෙකම සමානයි. වෙනස් වෙන්නේ ඒකෙන් තියෙන දර්ශනයයි. දර්ශනයේ දර්ශනයේ තම තමන් තුළ තියෙන දෙයක් කෙනෙකුට දර්ශනයේ නැතුව තියෙනවා කෙනෙකුට දර්ශනයේ ඇතුව තියෙනවා එතකොට ඇතුව තියෙන කෙනාට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් චතුත්ථ ධ්‍යානය තුළ හැබැයි දර්ශනීය නැති කෙනාට චතුත්ථ ධානය තුළ අවිද්‍යාව තියෙනවා. ඒ වගේ වචන ටිකක් පෙන්නනවා අනන්තනේ අනන්තනේ විදුපක්ඛලේශයේ මුදුභාවයේ හිතේ කම්මනීය ආනන්‍යපත්‍ය කියලා. කෙලෙස් සංගම නැති කල්හි මුදු හිත මුදු වූ කල්හි හිත මනාවකට පිහිටි කල්හි මේ කෙලෙස් ධර්මතාවට දුර වෙලා තියෙන තැනක හැම වෙලාවකදීම සාමාන්‍ය වෙන වෙලාවට හිත ආනිච්චය වෙනද සිටි වේලාවටයි ධ්‍යානෙ උපදින්නේ කියලා. දැන් ඒකෙන් කිව්වේ නෑ කෙලෙස් ධර්මතා සම්පූර්ණම ක්ෂය කරපු බව. එතකොට එතෙන්ට කිව්වේ නෑ අවිද්‍යාව නෑ කියන බව. හිත පිරිසිදු ඉදුවට පිරිසිදු පිට අවිද්‍යාව නෑ කිව්වේ නෑ අවිද්‍යාවපත්තේ මේක උපත්තල තියෙන්නේ. ඒක නිසා අවිද්‍යාවපත්තේ උපත්තලු සිට අවිද්‍යාව මූලිකව ආපු දෙයක් ඒක විද්‍යාව මූලිකව ආපු දෙයක් එහෙම නෙමෙයි. ඒක නිසා හැම වෙලාවකදීම ඒ වගේ කර්ම කාරණා ඔස්සේ ගන්න පුළුවන් කමක් නැහැ ආර්ය සමාධිය කියන දේ. ආර්ය සමාධිය වෙන්නේ මේ නුවණ ඇති කල්හි. මේ නුවණ නැත්තම් ඒකට ඒ සමාධිය කියන්නේ ආර්ය සමාධිය කියලා. ඒක නිසා ඕගොල්ලෝ අද වඩන සමාධිය තුළ සමාධිය පෙන්වන්න පුළුවන්කම තියෙන ධන දෙනකොටත් තියෙන පංචාංගික ඥාන හොදි කියලා. ධර්ම සංගණිත ප්‍රකරණය අරගෙන බලන්න ධන දෙනකොටත් පෙන්වනවා පංචාංගිකයි ඥානං හෝති අන්දපාටිනිත්ත ධානය කියනවා කියන්නේ. හැබැයි අන්දපාටිනිත්ත ධානය තිබුණයි කියලා ධානය පුදුගෙන ධාන තුළ තියෙන දුගුල ගන්නකොට නෑ. ඒක වැදිලා නෑ. ඒකෝට ධාන පංචාංගික ඥානං හෝති කියලා ධානය පෙන්වන හැම තැනකදීම ධානය වඩන්න පුළුවන්කම නැත්තේ නෑ. ඒ ටික විතරක් ජීවිතේ වෙන තැන ගැනයි කතා කරන්නේ. විතක් විචාර පිරිසුක ඒකකතාව කියන ටික ජීවිතේ වෙලා මේ කය අතහැරලා යන මට්ටම දෙනකොට අන්න ඔයගොල්ලෝට කියනවා ප්‍රථම ධ්‍යාන ලාභී කියලා. ဒုတိ ය ධ්‍යානයේ යනකොට විතක්ක ਵਿਚාර දෙක අතහැරිලා. විතක්ක ਵਿਚාර දෙක අතහැරිච්ච ගමන් ඔයගොල්ලන්ට මේ කය අතහැරෙනවා. ආය සත්‍යහන්න පුළුවන් කමක් නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ විදිහක් නැහැ. මේ කය අතහැරලා තියෙනවා. හැබැයි අද ලබා ගන්න උත්සාහවත් වෙන ධ්‍යානයේ චතුත්ථ ධ්‍යානයට සම්බන්ධුණා සාමෙන් චතුත්ථ ධ්‍යානය වඩන්න කියනකොට ඒකත් ඇහෙනවා. ඒ ඇහෙන ධ්‍යානය ධාන්‍ය වෙන්නේ ධ්‍යාන නෙමෙයි. ඒක නිසා ධ්‍යාන කියන මට්ටම මේ ශාසනය පෙන්වන්නේ අන්නාර වගේ අර්ථයෙන් ඒක හොඳට දැනගන්න ලෞකිකවත් පෙන්වනවා ලෝකෝත්තරවත් පෙන්වනවා ලෝකෝත්තර ලෞකික ධ්‍යානයෙන් ලෝකෝත්තර බවට නගලා තියෙනවා දර්ශනය නිසා. දැන් අපේ ලෞකික හිත තියෙනවනේ. ලෞකික හිත තියෙන්නේ මොකක්ද අපි හැමදාම කතා කරන ස්කන්ධ පංචකය ඇතුළත උපාදාන ස්කන්ධයක් හදාගෙන තියෙනවා. ඔය ස්කන්ධ පංචකය ඇතුළත උපාදාන ස්කන්ධය හදාගත්ත නිසා අපිට අපි කියනවා උකට පංච උපාදාන ස්කන්ධය කියලා. එතකොට ওই පංචීපාදාන ස්කන්ධය හදාගන්න ටිකම අයින් කරලා ඔතෙන්ට මාර්ග සත්‍ය දැම්මොත් එහෙම එයාට හදාගන්න තියෙන ස්කන්ධයේ ස්කන්ධය හැටියට ගන්න නුවණ. එතකොට ස්කන්ධය ඇත්ත දකින්න නුවණ පිළිතන ආරපණය. එතකොට මේ භූමිය තුළම මේ චිත්තචෛතසික ටික තුළම එයා නිදිලා තියෙනවා මේ නුවණ නිසා. නුවණ නැත්නම් මොකද එතන තියෙන්නේ? සමුදේ සත්‍යය. නුවණ නැත්නම් එතන තියෙන්නේ සමුදේ. වෙන දෙයක් නෙමෙයි. ඒ විදිහමයි ලෝකෝත් රූපාවචර ධානයක් උපදවගත්තයි කියලා වෙනස් වෙලා නැහැ රූපාවචර ධානය හිත ඇත්ත වෙලාට අපේ කෙලෙසය ඒක ආශ්‍රවය ඒක එතන නිරෝධය සාක්ෂාත් කරන යම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ නිසා ඒකට කියනවා ලෝකෝත්තරයි කියලා. එතකොට ඒක ලෝකෝත්තර කිරීම හෝ නොකිරීම තිබුණේ නුවණ මත මිසක වෙනත් දෙයක් මත එහෙම නෙමෙයි. එතකොට මේ නුවණයි වැදගත්ුනේ ලෝකෝත්තර ඥාන දර්ශනයේ ලෝකෝත්තර නුවණ. අන්න ඒක නිසා තමයි මේක පටන් ගන්න කලින් ඉහත කිව්වේ සම්මා දිට්ඨි උප්පංගමා හොති මේ යන්නේ සීල එකකින් වඩන්නේ කියලා. ඒ කියන්නේ ඊස්තරහා රෝධේ කැපෙන්නේ යම් තැනකටද කැපෙන තැනට යනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඊස්තරහා රෝධේ හරියට අරගෙන ගියොත් වැඩි හරි ඊස්තරහා රෝධේ වැරදුනොත් වැඩි වැරදෙනවා. සමාධි සම්බෝධියන්නේ. ඊට පස්සේ නිරෝධ නිරෝධයේ අනුකරමණය කරගෙන උස්සයික පරිණාමව දැන් වඩන්න පුළුවන්කම තියෙන කෙනෙකුට උපේක්ෂා සම්පූර්ණයි. උපේක්ෂාව. හැම වෙලාවකදීම උපේක්ෂාව වඩනකොට උපේක්ෂාව ඔය කතා කරපු දේවල්ටම වඩන්න පුළුවන්කම තියෙනවා. අද අපිට දැනෙන අපි වඩන උපේක්ෂාවක් තියෙනවා ලෝකෝත්තර මට්ටමේ උපේක්ෂාවකුත් තියෙනවා. අපි වඩන උපේක්ෂාව තමයි රූපේ ඇති කල්ලි උපේක්ෂා සහගත වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා මේ දේවල් ටික තියෙනකොට උපේක්ෂා සහගත වෙනවා. උපේක්ෂා සහගත වෙනකොට දැන් ඔන්න රූපේ ඇත වෙලා අපි ඇත වෙලා නමුත් ඒ පස්සේ පන්නන්නේ නැහැ. උපේක්ෂා සහගත වෙනවා. මේ උපේක්ෂාව වටිනවා එපා කියන්නේ නැහැ. ඒක මාර්ගයකයි. මාර්ග සත්‍ය නෙමෙයි. කෙනෙක් වඩනවා සත්‍ය පුද්ගල භවයේ ශුන්‍යතාවය උපදව ගන්න මේ කෙස්ලොන් නියත සම්මස්නහන ඇටයට මිදුළු කියලා වඩනවා. වඩනකොට එයා දකින්නවා ඇත්තටම මෙතන පුද්ගල භාවයක් පිටිට ගන්න කෙනෙක් නැහැ නම් කෙනෙක් පුද්ගලෙක් නැහැ කියලා හිතලා එයා මේක ඇත්ත දකින්න උපේක්ෂා වෙනවා. එහෙම නැත්නම් සතර මහා ධාතු අනුව බලනවා. ධාතුව අනුව බලමින් වාසය කරලා ධාතුව අනුව බලමින් වාසය කරන ඔහුට ආශ්‍රව ධර්ම තාතික උපන් ආශ්‍රව ශේලන නෝපන් ආශ්‍රව නූපදින හැබැයි මේ උපේක්ඛා සම්බෝධියන්නේ උපේක්ඛා සම්බෝධියන්ගේ වඩනකොට එයාට උපේක්ෂාව තුළ හිත පිහිටා හිටිනවා හැබැයි ඒ උපේක්ෂාව තුළ පිහිටා හිටියට එයාට උපදින්න තියෙන ආශ්‍රව උපදින්න තියෙන හේතුව තියෙනවා මොකද හේතුව උපේක්ෂාවෙන් හිත හෙල්ලෙන්න පුළුවන් ඒ හෙල්ලෙන්න පුළුවන් කියන්නේ අරමුණ තියෙනවා එළියේ කියන එක තියෙනවා. මිරිඟුව එළියේ තියෙනවා හැබැයි මට දුවන්න බෑ කියලා හිතාගෙන ඉන්නකම් නදුව ඉන්නේ. කොයි දේ හරි පිපාසයේ වැඩි වෙලා දැන් නම් බිව්වොත් හොඳයි මිරිඟුව ළඟට කියලා හිතෙන හිතුනොත් ඒ වෙලාවට දුවනවා. ඒ නිසා මිරිඟුව එළියේ තියෙනවා කියන දැක්ම තියෙනකම් ඔයගොල්ලන්ට හේතුව තියෙන එකක්. අපි කියන්නේ අර ආරම්භයේ කොහොමද කියන්නේ හැරෙන්න විලෝකේ කන්නාඩිය වෙන්නේ. දැන් අවුරුදු 10ක් විතර වෙනවා විලෝක සාමාන්‍ය කන්නාඩියත් එක්ක පොර කරනවා කියන්නේ. කන්නාඩිය ළඟට ආවම කන්නාඩියේ ඉතන තව සතෙක් තව දෙයක් ඉන්නවා කියන්නේ. ඉතින් අවුරුදු 10කට විතර කලින් පටන් ගත්ත සෙල්ලම තාමත් විලෝක එකමයි කරන්නේ. තාමත් කණ්ණාඩි ඉස්සරහට ගියාම උන් දන්නේ නැහැ මේ තමාගේම ප්‍රතිබිම්බය තියෙනවා කියලා. තාමත් වාහනයක හරි සයිඩ් කණ්ණාඩියක තිබුණොත් එහා පැත්තට ගාලා බලනවා ඉන්න කෙනා කොහෙද කියලා. ඒ විලවට කවදාවත් තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැති? තව කෙනෙක් ඉන්නවා ඉන්නවා කියන එක මත මම මෙහි ඉන්නවා කියන එක මත. හැබැයි එයා ඒ සයිඩ් කණ්ණාඩිය ළඟට නොයා ඉන්නකන් එයාගේ හිත ඒ අරමුණේ උපේක්ෂාසහගතයි. ඉන්න විලවත් එක්ක ගැටෙන්නේ නෑ අපේක්ෂායි. හැබැයි යාගේ දර්ශනයක් තියෙනවා එහෙ කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා එන්න බවට තියෙන මේ දැකීම නිසා කොයි මොහොතේ හරි කන්නාඩි ළඟට ගියොත් දැන් ආයෙත් අතගාල බලන ඉන්න කෙනා ඉන්නවා දෙන්න. ඇයියාගේ දැක්ම තියෙන ඉන්නවා කියලා. ඒ වගේ රූපේ තියෙනවා, ශබ්දේ තියෙනවා, ගන්ධේ තියෙනවා, රසේ තියෙනවා, ස්පර්ශේ තියෙනවා, හිත තියෙනවා කියන තැනක අපිට ඇති බවට නම් ගෙනල්ලා දීලා තියෙන ඇති බව නම. ඇති බවට ගෙනල්ලා තියෙන මේ දැක්ම තියෙනකොට හැම වෙලාවකදීම අපි මේ කොච්චර උපේක්ෂාව වුණත් ඒ උපේක්ෂාව තුළ ඇති දේ විඳින්න පුළුවන් යන හදන ගතිය අපි ළඟ තියෙනවම තමයි. ඒ නිසා අද ඔය කිසිම දෙයක් ප්‍රකට වෙන්නේ ශුන්‍යතාවයේ විතරමයි මට එළඹ සිටින්නේ කියලා කොච්චර කිව්වා ඒ ශුන්‍යතාවයේ වැඩක් නැහැ කියන්නේ ඒක. ඒ ආර්ය ශුන්‍යතාවය නෙමෙයි. ඒ ආර්ය ශුන්‍යතාවයත් එක්ක ආහාරට පොළොවේ දුරස් වෙන තැන. අපි කතා කරන ශුන්‍යතාවය ගැන කතා කරන ආර්ය ශුන්‍යතාවය ගැන කතා කරනවා. ශුන්‍යතාවය නැහැ කිව්වොත් වැරදි. හැබැයි ශුන්‍යතාවය ගැන කතා කරන්නේ ක්‍රමයක් තියෙනවා ශුන්‍යතාවය කියලා දෙන. ශුන්‍යයි කියලා කියන්නේ දෙයක් නැහැ කියලා කියන හතර දෙයක් නෙමෙයි. ශුන්‍ය වෙන්න දෙයක් තිබෙනවා නම් ඒ ශුන්‍යතාවයේ නැති බව ශුන්‍යතාවයේ එක පැත්තකින් ඇති බව. ශුන්‍ය වෙන්න ශුන්‍යතාවයේ තියෙන නැති බව ශුන්‍යයි නෑ. අශුන්‍යයි කියන තැන තියෙන ශුන්‍ය වෙන්න දේ මොනවාගේද ශුන්‍ය? සත්‍ය බුද්ධලෙන්දී ශුන්‍යයි. ඒකට ශුන්‍ය වෙන්නයි සත්‍ය බුද්ධලෙන්ද ශුන්‍යයි කියන තැන නෑ කියන තැන තියෙනවා. දැන් ඉන්නවා සහ නෑ කියනවා කියන අංක දෙකෙන් එක තමයි අපිට ඉන්නේ. ඔය ශුන්‍යතාවයක පිටියෝ. එක්ක නෑ කියලා හිතාගෙන ඉන්නවා, එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඉන්නවා කියලා හිතුවත් නෑ කියලා හිතුවත් ඉන්න එක තුලයි ඉතලා තියෙන්නේ. එහෙම නෙමෙයිද? ඉන්නවා කියලා හිතනවා නම් කෙනෙක්. එතකොට ඒ ඉන්නවා කියලා හිතන එක තුල දැන් ඒක නෑ කියනවා. මේක ඇතුලේ ඌර කුකුළු ඉන්නවද? නෑ. මේක ඇතුලේ ඌර කුකුළු නෑ කියන එක තුල මේක ශුන්‍යයි ඌරෝගෙන් කුකුළුෝගෙන්. හැබැයි ඒකෙන් කියවල ඌර කුකුළු නෑ කියලා ලෝකේ නෑ මේකෙන් එළිය ඉන්නවා. ඒක නිසා දැන් ඒ ශුන්‍යතාවයේ තියෙන්නේ ඇති බව තුල නෙමෙයිද? ඌර කුකුළු එළියේ ඉන්නවා මේක අස්සේ නෑ. ඒක නිසා සත්පුද්ගල භාවයේ තියෙනවා ලෝකේ ඒ සත්පුද්ගල භාවයේ නැහැ. එතකොට දැන් ඇති බව තුල නැති බව දැනගෙන තියෙනවා. අස්තනාව අනාස්තන සංජානාමේති. ඇති බව තුල නැති බව. ආත්ම ආත්මවත් තුල බව අනාත්ම බව හඳුනනවා. ආත්මෙහි තියෙනවා. තියෙන ආත්මය අනාත්මය හඳුනන ශුන්‍යතාවය. ඒකම ශුන්‍ය බවක් නෑ. ඒක දිට්ඨියයි. එතකොට හැම වෙලාවකදී මේක ගන්න අවශ්‍යතාව නෙමෙයි. මේ ශාසනීය ශුන්‍යතාවය ගැන කතා කරන්නේ හේතු පරිච්ඡ සම්බෝධන හේතු බංගානේ වෙච්චිති. ඒ මොහොතට හටගෙන ඒ මොහොතට නිරුද්ධ වෙන ධර්මතාවය තුළ ඇහැදින මොහොතට මේ ඇහැ රූප දෙක එකට වැය වෙන සිද්ධිය තුළ හිත මේකට වැය වුණ කාරණාව ඉදිරිය තියෙනවා මේ සිද්ධියෙන් බාහිරව තවත් යමක් තියෙනවා මේකට කණ ඇදලා තියෙනවද නැහැ මනස හැදිලා තියෙනවද? නැහැ. මේ ධර්මතාව ටික එකිනෙකට වැය වෙන සිද්ධිය තුළ මේ ධර්මතාව තුන විතරයි පවතින්නේ. එතකොට හැම වෙලාවකදීම හිතලා මෙහි හදාගන්න කෝපේ දැනගන්නවා. කෝපේ කියලා මෙහෙම හිතනවා මෙහි හිතන කම දැනගන්නවා දැන් මෙහෙන් කෝපේ හදාගෙන විදින තැනක මෙහි කෝපේ විදින බව ගැන අපිට මොකද තියෙන්නේ? නුවණක් තියෙනවා. දැන් මේ නුවණ තුල කෝපේ එළියේ තියෙනවා කියලා හිතන මොඩකම නැති වෙලා. ත්‍රිලෝ කන්නාලිය ඇතුළේ තව එකෙක් ඉන්නවා කියලා හිතන මොඩකම නැති වෙලා. ඒ නිසා මෙහෙන් කෝපේ කියලා හිතන කම එළියේ තියෙනවා කියලා හිතන මොඩකම නැති වුණාට පස්සේ කෝපය අනුපාදයට ගිහිල්ලා. දැන් ඉන්න කෝපේ ශුන්‍යයි කියන එක මේ කෝපේ මෙහාටගෙන පිට විරුද්ධ වීම තුල හදාගන්න ශුන්‍යතාවය දෙකක් දෙකක්. අහසට පොළොව වගේ දෙයක් නෙමෙයි. ඒකයි ඔය කතා කරන්න හදන උපේක්ෂාව, ඔය කතා කරන්න හදන ශුන්‍යතාවය තුළ ඔය උපදව ගන්න උපේක්ෂාව වැරදි. ඒ නිසා මේ ශාසනයේ උපේක්ෂාව චලංග සමන්නාගත උපේක්ෂාව. ආයතන හය උපේක්ෂා සාහිත වෙනවා. ආයතන හය උපේක්ෂාව උපේක්ෂා සාහිත වෙන්නේ ඇති බව මත නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඇති ආයතනයේ උපේක්ෂා සාහිත වීමක් එහෙමනම් නෙමෙයි කියන්නේ. ආයතනයේ පිළිසිඳ දක්න බවක් තියෙන්නේ. ඒ නිසා පිළිසිඳ දකින්න තැනක උපේක්ෂාවෙන් ආයතනයක් හම්බෙන්න තියෙනවා. උපේක්ෂාවෙන් රූප හම්බෙන්න තියෙනවා. ශුන්‍යය කියන්නේ රූප නැතිව තියෙනවා. ශුන්‍යය කියන්නේ සත්‍ය නැතිව තියෙනවා. ගැඹුරු කාරණයක් කතා කරන්නේ. එතකොට මේකෙදී හැම වෙලාවකදී මේකයි ලෝකෙ තුල ඔය කාරණා ටික ලෝකයේ පැත්තෙන් සහ ලෝභ නිරෝධය කියන දෙපැත්තෙම පෙන්නන. උපේක්ෂාව දෙපැත්තෙම පෙන්නන. ඒක නිසා අර ඥාන දර්ශනයේ තියාගෙන උපේක්ෂා සම්පෝච්ඡයන්ගේ මේ පැත්තෙන් වැළුවා කියලා වැරදි දැනුමයි අවශ්‍ය දෙන්නේ. ඒ මොන මොනික කරගෙන පදන්න කියලා කියනවා. කොටින් කියනවා චත්තාරේශ සූත්‍රය අන්තිමේම කියනවා ඒකාගේ හිතියල වස්ත භාණ්‍ය කියලා අර ඒක කොටසක්. උච්ඡේදවාදය ප්‍රකාශ කරනවා. මේ විචේදවාදයේ ප්‍රකාශ කරපු මේ කොටස අඩුම තරම ඔක්කොටම බැන බැන බැන බැන කියන කොටසක් තමයි මේ වස්තු වයිනේ කියන කොටස. ඒ හරිය තිබුණ හැම දර්ශනයකටම බලනවා. මේක තමයි හරිය අනිත් ඔක්කොම වැරදි මේ කිසිම දෙයක් නැති මේ මට්ටමකදී තියෙන කියලා බලනවා. ඒ අය බැන්නේ නැහැ කියන සත්‍යාවේශක පරිහරණයට. එන් මේකට බැලලා මිනිස්සුන්ගේ බැනුම් ආන්නේ කියලා ඒකට බැන්නේ නැහැ. සත්‍යාවේශක පරිහරණයට. ඒක නිසා වස්ත්‍ර බයිබල් කියන පිරිසක් මේකට බැන්නේ නැහැ කියනවා මේ බුදුරජාණන් වහන්සේ. හැබැයි අද නම් බලනවා. ඇයි අද බලනවා කියන්නේ? දර්ශනේ වැඩක් නැහැ කියලා කියන්නද? දර්ශනේ වැඩක් නැහැ දර්ශනේ දීප කියලා මොනවද කරන්නද කියලා කියන්නද? කියනවා. අද වස්තුබන්ජන වස්තුබන්ජන නොකරපු දේ කරනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියන තැන අද බැහැර කරනවා මානෙට. ඒ නිසා ඒක වැරදුනවා. ඒ නිසා මේ කාරණාව තුළ දැන් මම ඔක තමයි භාවනාවෙන් පහළ යුතු ආශ්‍රව කොටස. දැන් ඔයගොල්ලන්ට භාවනා කරන්න තියෙන්නේ මරණානුස්සතිය හෝ මෛත්‍රී භාවනාව හෝ අරගෙන ඒක ගැන නෙමෙයි. ඒක කරන්න එපා කියන නෙමෙයි වරදවට ගන්න එපා. ඒක කරන එක තුල ඔයගොල්ලන්ට වැඩන්නේ මොන සම්පජන්‍යයේද? සති සම්පජඤ්ඤය වැඩෙනවා සමාධි සම්පජඤ්ඤය සමාධිය වැඩෙනවා සමාධි වචනජය වැඩෙනවා සති සම්පජඤ්ඤය වැඩෙනවා එතකොට ඒ ගැන පවතින වීර්යය මේ අනිත් බොජ්ජංග ධර්මතා ටික වැඩෙනවා වැඩෙනකොට හැබැයි ඒක ලෝකෝත්තර මට්ටම නෙමෙයි කියලා හොඳට දැනගෙන බලන්න දැන් ඔයගොල්ලෝ විදර්ශනාව වඩනවා වඩනකොට වැඩෙන්නේ ලෝකෝත්තර මට්ටමේ නෙමෙයි කියලා දැනගෙන බලන්න ඒ තුරු උපද්ද ගන්න නුවණේ විතර ලෝකෝත්තර ගණයට වැටෙන්නේ මාර්ග සත්‍යයට අදාළ වෙන්නේ ඒ මෙනෙහි කරන මානසිකාරය තුළ ඇති කරගන්න නුවණයි. එතකොට ඒ නුවණ උපද්ද ගන්න තැනට එනකම් වඩන්න වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට සතිපට්ඨානය තුළ ධර්මානුපස්සනාව තවදුරටත් බලන්න ධර්මානුපස්සනාව පිළිවෙලට පස්සේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය ගැන බලන්න ඒක හොඳට පෙන්වනවා. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් මේ විදිහට මේ දෙදෙනා බෙදීම යනවා. ඒකෝට ඒ විදිහට බලනකොට ඒ විදිහට බෙදලා දක්වනකොට හොඳට මේ කාරණාව තුළ මේ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දැන් සබ්බවසෝ සූත්‍රය භාවනාවේ පහකල යුතු ආශ්‍රව කොටසයි කතා කළේ. ඒකට අපි ගොඩාක් කෙටියෙන් තමයි මේ කතා කරලා ඉවර කරගත්තේ. පුළුවන් තරම කෙටියෙන් අපිට හදිසි නිසා. ඊට පස්සේ යතෝජ භික්කවේ භික්කමෝ ඒ ආශ්‍රව දර්ශනා පහකබ්බතේ දර්ශනා පහිනාහොන්ති යම් ආශ්‍රව කොටස දර්ශනයෙන් පහකල යුතු ගුණානම් ඒ ආශ්‍රව කොටස දර්ශනයෙන් පහවලා යම් ආශ්‍රව කොටස සංවරයෙන් පහවල කළ යුතු ගුණානම් ඒ ආශ්‍රව කොටස සංවරයෙන් පහකල සංවරයෙන් පහකල යුතු ආශ්‍රවේ දර්ශනයෙන් පහකරන්න කිව්ල නැහැ දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රවේ සංවරයෙන් පහකරන්න කිව්ල නැහැ යම් ආශ්‍රවයක් අතිශේවණයෙන් පහකල යුතු නම් ඒ ආශ්‍රවයේ අතිශේවණයෙන් පහකල තියෙනවා. යම් ආශ්‍රවයක් අධිවාසණයෙන් පහකල යුතු නම් ඒ ආශ්‍රවයේ අධිවාසණයෙන් පහකල. යම් ආශ්‍රවයක් පරිවර්ජණයෙන් පහකල තියෙනවා නම් ඒ ආශ්‍රවයේ පරිවර්ජණයෙන් පහකල. දැන් පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රවයේ දර්ශනයෙන් පහ කරන්න ගිහිල්ලා අල්ලගන්නට ගිහිල්ලා නැහැ. ඒක නා ඒක දර්ශනයෙන් පහ කරලා පරිවර්ජණයෙන් පහ කරලා ඒක නිසා අරිය කරේ තියාගෙන ඉන්න නැහැ. දැන් දෙකක් තියෙනවා අරිය දුරු කරන ක්‍රම. කෙනෙක් ඉන්නවා අරිය පරිවර්තනයෙන් පහ කරනවා. පරිවර්තනයෙන් පහ කරලා අරිය කරේ තියාගෙන යනවා හැබැයි. එයාට අරිය නොගැහුවත් ගහනවා. ඇයි අරිය නොගැහුවත් ගහලා කියන්නේ? අරිය ගැහුවොත් මොකද වෙන්නේ? නැහැ. නැහැ මොකද වෙන්නේ? බාපච්චියා ජාති භවය නිසා ජාති හතර වෙනවා. දැන් අරිය හරිය කියාගෙන යනකොට මොකද වෙන්නේ? භවපච්චය ජාති. අරිය එළියේ ඉන්නවා ඉන්න භව නිසා ඉන්න ආයෙත් දෙන්න පුළුවන් විදිහට ආය ආයතන ටික හදලා දෙනවා. ඒ භවපච්චය ජාති අතන භවපච්චය ජාති. පොඩි වෙනසක් තියෙන්නේ අතන අලිය මැෂින් එක කඩලා අලුතෙන් මැෂින් එක හදා ගන්න එකක් තියෙනවා. මෙතන මැෂින් එක තියෙනවා තියෙන නිසා අකු නැවත උපදිනවා. එතන ඉඳන් ඉඳින සසර දුකක් තියෙනවා නම් ඒ සසර දුකට හේතු වෙන්නේ නැද්ද? අලියා කියන එකම නිමිත්ත. එතකොට එතන ඉඳලා විඳින හැම සසර දුකටම අලියා හේතු වුණා. ඒ නිසා අලියා දුකම තමයි. ඒ නිසා පරිවර්තනයෙන් පහක දෙයත් පරිවර්තනයෙන් පහ කරන්න ඕනේ. ඒ වගේම අලියා දර්ශනයෙන් පහක දෙයත්. අලියා දර්ශනයෙන් පහ කරනකොට අය අලියව දකින්න පුළුවන් කමක් නැත්තේ. ඔන්න ඔසතාවේ තමයි අර තේන කතාවක් තියෙන ඔබ කියන්න ඕන නිසා. ආමුදුරු දෙන්නේ යනකොට කාන්තාවක් වතුරට වැදෙන කාන්තාව ගහගෙන යනවා. දැන් මේ කාන්තාව ගහගෙන යනකොට ආමුදුරු මොකද කරන්නේ? එතන ගිහු පොඩි ආමුදුරු වතුරට පැන ගිහිල්ලා අර කාන්තාව ගොඩට ඇදගෙන ඇවිල්ලා ගොඩින් කියලා එනවා. ලොකු ආමුදුරු බොහොම මේ ගැන කලකිරීමෙන් යුක්තව එනවා මනසකට. ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරන්ට වහන්සේ කරපු ඒදී වැරදි. දැන කෙනෙක් අතින් අල්ල ඇදගෙන පුළුවන් කොහොමද කියලා දුස් කියන්න ගන්නවා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම ඉංග්‍රීසියෙන් කෙනා එතන කියලා ආවේ වහන්සේ තාමත් කරේ තියාගෙන ඉන්නේ එතකොට කර්මයේ කතාව. ඔකෙන් කියන්නේ මේ ඥාන කෙනෙක් කරේ තියාගෙන ආවා කියන එක කියන්න අවශ්‍ය නිසා නෙමෙයි. ඔන්න ඔය අර්ථය කියන්න ඕන එකයි දැන් කතාවේ කියන්නේ. හැම වෙලාවකදීම අර අලිය හරේ තියාගෙන යනවා. ඒ දැනගෙන එතන තියලා වශයෙන් එතනම නිරෝධ වුණා නම් ඒකෙන් කිව්වේ ශික්ෂාපදේ ඉක්මවන්න කියන එක නෙමෙයි. ඒකෙන් කිව්වේ ආර්ථය ගැන උපමා කතාවක් හැටියට උපමා කතාව අහලා අර සීලේ කඩන තැනට ගිහිල්ලා සීල් කැඩුව කෙනෙක් නැහැ මමත් නැහැ කියන්නේ නිසා ඊට පස්සේ විකාල වෝල්ටේජ් නැහැ ඒ වෙලාවේ කරපු දෙයක් නැහැ කියන්නේ එපා කාලේ මේ කතා කරන්නේ එතන නෙමෙයි ඒකන උදාහරණ කතාව තුළ මේ විග්‍රහ කරේ යම් කාරණාවක් ඒ දේ තමයි කාන්තාව කරේ තියාගෙන අවශ්‍ය දෙයක් ඒ වගේ අලිය කරේ තියාගෙන යනවා අලිය පරිවර්තනය වෙන පහ කරලා නමුත් අලියව කරේ තියාගෙන යනවා කරේ තියාගෙන යන්න යන්න අලිය ගන්නවා. ඒක නිසා හැම වෙලාවෙකම භවපච්චය යටි. අලිය නිසා මරණෝ උපදිනවා මරණෝ උපදිනවා. දැන් මේ කතා කරන්නේ අන්නේ විදිහට අලිය නිසා මැරෙන්නේ පාට කියලා. අලියගේ මැරෙන එක දෙපැත්තෙන්ම නැති කරන්න ක්‍රමයක් තමයි මේ කිව්වේ. ඒක පරිවර්ජනීය මුද්දටි කරන්න පරිවර්ජනීය දුරු කරපු අලිය තියන්නත් එපා කියලා මේ කිව්වේ. එහෙමවත් අලියව ඉතුරු කරන්නේ නැහැ. ඒ නිසා එයා අලියගෙන් මනවින් මිදුලා කියනවා. පරිවර්ජණයෙන් පහ කරනවා නම් පහ කරන්න අන්න ඒ ක්‍රමයට නැත්නම් නම් අනිත් පරිවර්ජණයෙන් විතර පහ කරොත් හරියන්නේ නැහැ. ඒ පරිවර්ජණයෙන් පහ කරාම වෙනසක් නැති වෙනවා. ලෝකීය අපි අතර වෙනසක් නැති වෙන ඒ පරිවර්ජණයෙන් පහ කිරීම තුළ. ඊට පස්සේ විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස විනෝදණයෙන් පහ කරලා ඉවරයි. ඊට පස්සේ භාවනාවේ පහක දීතු ආශ්‍රම කොටස භාවනාවෙන් පහ කරලා ඉවරයි. අයංචති වික්‍රේ දීකෝ සබ්බ සංවර සම්මුතෝ විහෙරති අච්චේචි තණ්හං වාවත්තේ සංයෝජනං සාමා මානාදි සමයා අන්තමකාසි දුක්ඛස්සාති අච්චේචි තණ්හ තණ්හාව සින්දා වාවත්තේ සංයෝජනං සංයෝජනං බැඳුම් පිටු දැනවා සම්මා වානාදී සම්මේ මානෙ ඉක්මවා අන්තමකාශි දුක්ඛස්ස දුක කෙලවර කරා. ඒ කියනකට සංයෝජන නොපිහිටි බවට පත් වෙනවා. දැන් මේක තමයි නිර්වාණ ගාමී ප්‍රතිපදාව. කොටින්ම කියනවා නම් ඔය සබ්බාසක සූත්‍රය අපි කතා කරපු ඔය හත්වෙනි අනුව තමයි ජීවිතේ ඉක්ම ගන්න පුළුවන් නම් කෙනෙකුට ඒක නට නිවන නැහැයි. ඒකෙන් තොරව නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා නම් හැබැයි ඒක තමන්ගේ නිවන මිසක මේ ශාසනය නිවන නෙමෙයි. ඒ නිවන සසර ආශ්‍රය මිසක සසරින් එළිය ගන්න ඒ නිවන සසර ආශ්‍රය මිසක සසරින් එළිය නෙමෙයි. ඒක නිසා හොඳට මේ සබ්බාස්ව සූත්‍රය අපි කතා කරලා එකම තැන පැහැදිලි කරන්නේ මොකද්ද? මාර්ගය සහ මාර්ග සත්‍යයට අදාළව කරුණේ පැහැදිලි කරන්නේ. සත්‍ය දෙකක්. මාර්ගය සහ මාර්ග සත්‍යය. එතකොට දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය කියන අධ්‍යාහාරයේ තහස් දාගත යුතු දෙයක්. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන එක අධ්‍යාහාරයේ දාගත යුතුයි. අනිත් සත්‍ය දෙක තමයි මේ සූත්‍රය තුල අපි කතා කරන්නේ මාර්ග සත්‍ය කියන එක. සහ නිරෝධ සත්‍ය ලක්ෂණය. එතකොට මාර්ගය මාර්ග සත්‍ය, නිරෝධය නිරෝධ සත්‍ය කියන අංග හතරම අපි මේ තුල කතා කළා. එතකොට දැන් අපිට නිවන තියෙන්න ඕනේ අපි ළඟ. සබ්බාසන සූත්‍රය කියන එක තුල අපිට පුළුවන්කමක් නැහැ මේක මෙහෙම නෙමෙයි කියන තැනක ඉඳලා කාටවත් කරුණ දෙන්නීමක් කරන්න. ඒ තුල එක තැනකින් කියන කාරණාව අනිත් තැනකින් හසු වෙන නිසා. මොකද සබ්බාසව සූත්‍රයේ තුල දැනුමේ කිව්වේ දර්ශනයෙන් පහකලියට දර්ශනයෙන් පහකලිය ඉවර වෙලා අන්තිමේටම ගිහිල්ලා භාවනා කරන්න කියලා නෙමෙයි. ඔගොල්ලෝ යම් ඉලසි සති සංවරයෙන් යම් සති සංවරය කියන තැන සිහිය වඩනවා නම් බොජ්ජංග භාවනාවක් විදිහට. ඒකම තමයි ඉන්ද්‍රිය සංවරය තුලත් ඔගොල්ලෝ චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ විහෙරති කියන තැනිනුත් ඇසේ සංවර උනේ. එතකොට සංවරයෙන් පහතරේ වාස්ත්‍රෝ පුරුෂ තුල නෙමෙයි සති සංවරයේ යෙදුනේ සති සංවරයේ යෙදුනේ ඒකල භාවනාවෙන් පහකට යුක්ත එතනින් සිද්ධ වුණා. එතකොට මේ එකකට එකක් එකකට දෙකක් එකකට තුනක් එකකට හතරක් හතරකට එකක් මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවය ඇති ධර්ම පරියායකී අපි කතා කරේ. කොටින්ම මේ ටික ඔක්කොම සමාජයක් විදිහට ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙන එක දර්ශනයක්. ඒ දර්ශනය තමයි දුක නැති කරගන්න පුළුවන් ක්‍රම දෙකකට බෙදලා කතා කරන්නේ. එකක් තමයි මාර්ගය තුළ සමුදය නැති කරලා දුක නැති කරන එක. දුක නිරෝධ කරන එක. අනිත් එක තමයි මාර්ග සත්‍ය තුල සමුදය සත්‍ය නැති කරලා දුක නිරෝධය කියන ප්‍රතිපදා නිරෝධ සත්‍ය ලැබු වාසය කරන බව. එතකොට දැන් ඔන්නෝයේ කාරණා ටික තමයි අපි මේ සමස්ත සූත්‍රය තුළම සාකච්ඡා කරලා තියෙන්නේ කෙටියෙන්ම ගත්තොත්. ඒක නිසා හැමෝම දැනගන්න ඕනේ ජීවිතයේ ඔය අර්ථ දෙක අර්ථ සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක. ඔගොල්ලෝ යම් භාවනාවක් කරනවා නම් යම් වැඩිමක් කරනවා නම් මේ කිව්වේ දැන් අනිත් ටික ඔක්කොම ඇති කරගෙන භාවනා කරන්න කියලා එකක් නෙමෙයි. ඒ වඩන වැඩිම තමයි භාවනාව වෙන්නේ. ඒ දිනු කරන්න හදන දේම තමයි ජීවිතේ නිවන් දැකීම උත්සාහවත් වෙන්නේ. මේ අසුර කරන්නේ උපන් ආශ්‍රව දැනෙන දෙයක්ද? නෝපන් ආශ්‍රව නූපදින දෙයක්ද නූපන්නාශ්‍රව නූපදින උපන්නාශ්‍රව දුර වෙන ප්‍රතිපදාවකුයි මේ අපි අසුරු කරන්නේ. ඒ කියන්නේ සාභාසුර සූත්‍රයේ හැම අංගයක් තුළම අපිට මෙන්න මේ කාරණා ටික අපිට ප්‍රායෝගිකව පෙන්න තියෙනවා. ඉතින් ගොඩක් කාලවලට අන්තිමේටම පෙන්න පොයි කරුණු ටික ටික ගැඹුරු වෙන්න පුළුවන් මොකද අපේ භාවන අන්තිමේටම සහ මුලින්ම පෙන්නපු ටික. ඒක භාවනාව සහ දර්ශනීය අතර තියෙන දෙයක් නිසා. ඒ වගේම මැදින් පෙන්වපු ටික හැම වෙලාවකදීම ටිකක් සරල වෙන්න ඇති. මොකද ජීවිතය තුළ අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ යෙදෙන කාරණාත් කීපයක් කරපු නිසා. නමුත් හොඳට දකින්න ඕක භාවනාවෙන් සහ දර්ශනයෙන් උණුසුම් වූවක් මිසක වෙනත් දෙයක් කරලා නැහැ. අරින් සහ මුලින් හොඳ පීඩනයකට ලක් කරලා ඉන්නේ නැද තියෙන්නේ. මැදින් කතා කරන්නේ මේ පැත්තෙන් භාවනාවෙන් කියලා කරනවා මේ පැත්තෙන් දර්ශනයෙන් කියලා කරනවා. එතකොට දර්ශනයෙන් යුක්ත කෙනයි භාවනාව වඩන්නේ භාවනාවෙන් යුක්ත කෙනයි දර්ශනය වඩන්නේ. එතකොට ඒ දෙක අතර තියෙන ජීවිතයේ අනිත් හැම කටයුත්තක්ම භාවනාව සහ දර්ශනය අතර හිටමින් වෙන කාරණාවක්. එතකොට ඔයගොල්ලෝ මේ සම්බාසෝ සූත්‍රයේ ජීවිතේ වෙලා තියෙනවා. ජීවිතයක පැත්තකින් දර්ශනය අනිත් පැත්තෙන් භාවනාව. එතකොට දැන් නැද කොටස ඔයගොල්ලෝගේ ජීවිතයේ තියාගන්න. එක පැත්තකින් භාවනාව අනිත් පැත්තෙන් දර්ශනය දැන් ඔයගොල්ලෝට මුළු ජීවිතේම සබ්බාසෝ සූත්‍රයේ ඇතුළට දාලා පැක් කරනවා. එතකොට ජීවිතයේ හැම මොහොතකම ඔයගොල්ලෝට සබ්බාසෝ සූත්‍රයේ දෙන කාරණා ටික යෙදෙන්න ඕනේ. එදින යෙදෙන්නේ නැත්නම් ඒ නිවන නෑ. ඒ සංහාශය නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කතා කරපු නිවනින් ගොඩක් දුරස්තයි. ඒක නිසා අන්න ඒ නිවනට කවුරු උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම මතක් කරනවා අද අපි සාකච්ඡා කළා බොහොම වටිනා කරුණු ටිකක් මම හිතන්නේ අවස්ථාවේ තුල ඒ කරුණු ටික ගැන පැමිණෙන්නේ නැති අය ටිකක් කවදාවත් යොමු කරලා නැවතවතාවක් බලන්න ඒ කරුණ නැවත විග්‍රහ කරන්න කියන එක වෙනම පාඩමක් නිසා අපි යමක් අපට කරන්නේ කර්ම කාරණා ටිකක් කතා කරලා අද වැදගත් කාරණා ටිකක් ඒ කාරණා ටික ගැන විශේෂ අවධානයක් යොමු කරන්නේ ඒ ජීවිතයේ ලොකු අර්ථයක් සම්පාදනය කරයි මම හිතනවා යමක් අපට කරන්නේ කරපු ටිකේ මුලම දේශනාවයි අද දේශනාවේ අද කොටසයි තේරුණා නම් කෙනෙකුට ඒක තේරුම් කරගන්න මම ගත්ත උත්සාහය හරි ටිකක් හරි සාර්ථක වෙයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් මැද කොටස මැද කොටස නොතේරුණා කමක් නැහැ. ඒ ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන මොකද මැද කොටස ගැඹුරින් එතකම ඒක නිසා ඒකන වැඩි පැහැදිලි කිරීම කරන්න ගියෙත් නැහැ. නමුත් ඔය අද කියපු කොටස තහ සහ කලින් සත්‍යම කියලා කතා කරපු දේශනාව යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් එයා දන්නවා ෆීල් එක කොහොමද පාර යනයි යනවා කියලා. එයා ඒක හම්බගන්නේ නැහැ, පැත්තකට දාගන්නේ නැහැ. ඒ නිසා එයා හොඳ දක්ෂ රියදුරේ කරනවා ඉතින්. ඒ නිසා අන්න ඒ කාරණා දෙක තුළ රියදුරු විභාගයේ ලියලා ෆීල් එක රැයින් කරන්නේ නැතිව ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒක මම හිතන්නේ පස්සේ මාත් ලබා දෙයි කවුරුත් ඒ සඳහා ටිකක් වැඩි අවධානයක් යොමු කරලා ඒ දේශනාවට වැඩි මූලිකත්වයක් සපයන්න අපිට ඒක තමයි අවශ්‍ය තැන තේරුම් ගන්න අවශ්‍ය තැන ඉස්සෙල්ල දර්ශනය හදා ගන්න දර්ශන භූමිය හදා ගන්න අවශ්‍ය තැන. ඒ නිසා නැවත නැවතත් ඒ කාරණා ටික කියන්නේ නැහැ. මොකද ඒක වෙනම පාඩමක් අපව සපය දෙයක් විතර උගන්වන්න වෙනවා. ඒ කාරණා ටික කියන්නේ ඒක නිසා මේ අපි සබ්බාසු සූත්‍රය අද දවසේ නිමාවටපත් වෙනවා. තව සුදුසු ධර්ම කොටස ටිකක් අපි ඉදිරි දවස් ටිකේ අරගෙනත් සාකච්ඡා කරමු. සබ්බාසු සූත්‍රය විතරයි අද ඉවර වෙන්නේ නැත්නම් දේශනා මාලාව ඉවර නැහැ. අපි ඊළඟට සුදුසු ධර්ම පරියායක් කරගෙන ඊළඟ දවසේදී සම්බුද්ධ දවසේදී අපි සාකච්ඡා කරමු. එහෙනම් හැම දිනෙකම කල්පනා කරගන්න දවසේදී පුරුම සත්‍යාවේ ඒ සත්‍යම ස්වරණය කරලා වටිනා කුසලයක් සිදු කරගන්න මේ මොහොතේ මේ සියලු කුසල ධර්මය අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මය අපි හැම දිනකටම අත්යෙන් ධර්මයෙන් ශාසනය කරන ධර්මාචාර්ය අවස්ථාවේ මා කඩවු සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි අපි මාන කරන අපේ ප්‍රශ්නයි මහසේට ඒ වගේම අපි හැම දිනෙකම කල්යාණ මිත්‍ර භාවයේ කරන අවස්ථාවයි අකලවේග සංගමනක් වෙන මහසේට සමිනාසක දෙනකට මේ සියලු ශක්තිය පාර්ශවයෙන් යෝගී කියන නිවන සංකේතයෙන් සම ඒක පාරමිතාවක් වේවා කියලා කියනවා. ඒ වගේම ඉෂ්ඨකාමයේ යන දේවල් සමෝධයක් වේනා සියලු දෙවියන් මේ කිසිම කරන්නට දෙවියන්ට උතුම් නිවන සැනසීම පිණිස මේ කුසලයේ හේතුඵල නිසාවක් වේවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මානසික කුමාර මහත්මිය දෙමෝපියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තිලක් ලාලිත් තිලක් මහත්මිය මානිර මහත්මිය ජානි සාසුමිය දෙන මේ සීල දෙනාම අද දවසේදී ඒ සමායකත්වයේ දරනවා. ඒ සීල දෙනා සීල දෙනාට සීල දෙනාමිය පරිලෝකීය සීල ඥාතීත්වත් අපි මේ වෙලාවේ විඥාන මොදනා කරනවා. ඒ සීලම නිදී ඥාතී මේ පිනමෝ ධර්මතා ඥාතී දුරුසිතින දුකිනාත නිදේශා සතුසිතින සත්වතරවදෙන් කරේපා ඥාතීන්ට උතුම් වෙන සනසීල පිළිසුණු මේ කුසලයේ හේතු කාරණාවක් නිසා ඒ වගේම සාධි